දෛ අපේ ගෞරවනීය සංග්‍රහණ අවතරයි මෑණිවරුනි ශද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් ප්‍රශ්න විචාරාත්මක කඩපිරණ නැත්නම් අපේ පොදු කමඨාන් සුද්ධ කිරීමේ වැඩ පිළිවෙලක් ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ අපි ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමේ සැසිවාරය ආරම්භ කරන්න කියලා අපි මෑණියන්ගෙන් ඉල්ලා සිටිමු අවසරයි ස්වාමීන් වහන්ස අද දවසට අපට කමඨාන් සම්බන්ධ වාර්තා 20ක් ලැබිලා තියෙනවා ඒ අතර එකක් තියෙනවා ධර්ම ගැටලුවක් සම්බන්ධයෙන් යොමු කර ඒ සියලුම වාර්තා සභාවට ඉදිරිපත් කිරීම සඳහා මට ඔබ වහන්සේගෙන් අවසරයි. හොඳයි. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස පරයන්කේදී මම දැන් මෙතන ඉන්නවා යනුවෙන් සිත කයට යොමු යොමා බලා සිටිමි. ශරීරය පොළවේ ස්පර්ශ වී ඇති තැන් තද බවකින් හා උණුසුම් බවකින් දැනේ. ඒ අතරතුර හුස්මට සිත යොමු කරන්නට උත්සාහ කළද ඒ පිළිබඳ වැටහීමක් නැත. නමුත් උදරය කයෙහි උඩු කොටස ඉදිරියට පිටුපසට පිම්බෙන හැකිලෙන බව දැනේ. ඇතැම් විටක වේගවත් ලෙසද ක්‍රමයෙන් එහි වේගය අඩු වීගෙනද යයි. එසේ ඉන්න අතර දනහිසේ හටගන්නා වේදනාව ඊතා පීඩාකාරීය. නමුත් සිත වෙනතක නොයයි. වේදනාවට යොමු වේ. එසේ බලා ඉන්නා විට දරන්නට නොහැකි තරමට වේදනාව උග්‍ර වේ. කීප දිනකදීම මෙය මෙලෙසම සිදුවේ. ඔබ වහන්සේගේ ඔබ වහන්සේ උපදෙස් දුන් පරිදි ඒ වේදනාව ගෙවන්වනතුරු සිටීමට උත්සාහ කරමි. නමුත් තවම එය ඉක්මවා ගත නොහැක. කනගාටුවක් කනස්සල්ලක්ද නැත. ඔබ වහන්සේ උපදෙස් දුන් පරිදි ඒ වේදනාව එන බව හඳුනාගත්තද එය ඉක්මවා යන්නට පර්යංකයට එළඹීමට පෙර සූදානම් වන්නේ කෙසේදැයි කාරුණිකව පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ ඇතුළු සැමට නිවන් සැප ලැබේවා. මේකේ දත්ත ප්‍රයත්නය තමයි ත්‍යාගය කරන්න ඕනේ. වේදනාවක් ආවයි කියලා කියන්නේ සතියට හෝ භාවනාවට හෝ පරියන්කයට බාධාවක් නෙවෙයි. ඒ වේදනාවත් එක්ක වැඩ කරන්න ඉගෙන ගත්තා කියන එකට තවත් ලකුණක් එකතු වෙනවා. ඒකෙදී අවාසියට හිටින එක කාරණාවක් තියෙනවා. ඒ මොකද්ද? මං ඊයට වැඩිය අද වේදනාවත් එක්ක මූණට මූණ දාලා වැඩිපුර ගැඹුරකට ගියාද වැඩි වේදනාවට ගියාද කියලා යෝගාවචරයට වැටහිමක් ඇති වෙන්නේ නමුත් එහෙම එකක් වෙනවා. අපි වේදනාවට මූණ දෙන්න මූණ දෙන්න දවසින් දවස උග්‍ර වේදනාවකට හුරු වීමක් ලෑස්ති වීමක් වෙනවා අර සූදානම් ගමන් නිසා. ඒ නිසා ඒක හිතුවට වැඩක් නැහැ. ඒක ඇහුවට වැඩකුත් නැහැ යෝගාවචරයාගේ. මෙහෙම කරගෙන කරගෙන යනකොට ඒ වේදනාවක් ආපුවම පසුබාන්න නැතුව ඒකට මූණ දෙනකොට දවසක ඒක ඉක්මවනවා. හැබැයි ඉක්මවුවට මේ ඉක්මවන්නේ පුංචි වේදනාවක්ද මධ්‍යස්ථ වේදනාවක්ද ගැඹුරු වේදනාවක්ද කියලා කියන්න බෑ. නමුත් මේ පෙළ ගැස්ම එහෙම නැත්නම් මේ සූදානම ලෑස්තිලා යන ගතිය තමයි දුක්ඛ සත්‍ය අවබෝධ කරන යෝගාවචරයේ තියෙන මූලිකම පෙළ ගැස්ම. ඒ නිසා දුක පැමිණුණා නම් පණ්ඩිත ස්වාමීන් වහන්සේ මට උගන්වපු ස්වාමීන් කියනවා සිරි දෙව්දුව ගෙට වැඩියා කියලා මතක තියාගන්නයි කියලා. භාවනාවේදී දුක පැමිණුණා නම් මේ වගේ ආකල්පයක ඒ ස්වාමීන් වහන්සේ ගුරු හාමුදුරන්ගේ මම ගුරු හාමුදුරන්ගේ ගුරු හාමුදුරන්ගේ මගේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ ගුරු හාමුදුරෝ පාවොක්ස් නැබේ මහසීසාරද ස්වාමීන් කියනවා බරපතල වේදනාවක් විඳපු එහා පැත්තේ විපස්සනා ඥානයක් තියෙනවා කියලා. ඒක නිසා වේදනාව මගේ ඇට යන විපස්සනා ඥානෙ මග අරිනවා. ඔය හැපි හැපි ඉඳලා කවදා හරි යහපැත්තට ගියාට පස්සේ කන්දක් නැගිටින පල්ලම කී පල්ලම වැටෙනවා සෙල්ලම කී කියලා ඔන්න තේරෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා මේකට මුණ දෙමු. මේක පටන් ගන්නකොට සූදානමක් ගැන නෙවෙයි මම මේ කතා කරන්නේ. මේ කරපු ටික මේ මං කිව්ව හින්දා කියලා මිසක අම්මා අප්පාවත් දීපු දෑවැද්දක් නෙවෙයි ජීවේ. ඉස්කෝලේ ගිහිල්ලා ලැබුව දෑවැද්දකුත් නෙවෙයි. අපි දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න කැමති නම් වේදනාවක් එනකොට මරුට සිනාසෙව් සියලුනි මරුට සිනාසෙව් වැටුණත් නැගිටිමු නැගි නැගි වැටි වැටි නැගිටිමු නැග නැග යම දියුනේ කියන විදිහට ඔය වේදනාවත් එක්ක හැප්පි හැප්පි ඉන්නවනම් සතිය කදාකත් මගරින්නේ අපි යනවා ඊගා ප්‍රශ්නෙට ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්කේ වාඩි වී නාසිකාවේ හුස්ම ඇතුළු වී පිට වී යන දෙස බලා සිටින විට විනාඩි 10කදී හුස්ම සංසිඳුණාය. හිඳිනා ඉරියව්ව දෙස සතිමත්ව බලා සිටියාය. පිටේ වම් පැත්තේ වේදනාවක් ඇති වී මෙනෙහි කරන විට නැති වුණාය. පිටේ දකුණු පසද වේදනාවක් ආවත් එය දෙස බලා සිටින විට නැතිවිය. ඊට පසු ආනාපාන මතුවී ඒ දෙස බලා සිටින විට නැවත පිටේ වේදනාව මතුවිය. පර්යංකය දෙස බලාගෙන සිටින විට වම් කකුලේ විලුඹුවේ වේදනාවක් මතුවී ඒ දෙස බලා සිටින විට එම වේදනාව ඇති වී නැති වී යමින් පවතින බව පෙනුණාය. වේදනාව යනු එකම වේදනාවක් නොව වේදනා රාශියක් පවතින බව වැටහුණාය. සක්මන වම දකුණ පය තබන ආකාරය වැටහුණාය. වම් කකුල මෘදුවටත් දකුණු කකුල තදටත් පොළවේ වදින බව පෙනුණාය. ලනුපැදුරේ ගමන් කරන විට වැලිපසේ ගමන් කරනු පෙනුණාය. සක්මන් කරන විට ශබ්දයක් ඇසුණාය. එය ඇටවල බව දැනගත්තාය. වම් පායේ වේදනාවක් මතුවී ක්‍රමක්‍රමයෙන් වේදනාව වැඩි වෙන්න පටන් ගත්තා. පසුව දකුණු කකුලේ වේදනාව නැති වී වම් කකුලේ වේදනා අධිකව දැනෙන්න පටන් ගත්තා. සිත පිට ගියාට පසු වේදනාව නතර විය. මේ සඳහා ගෞරවනීය ස්වාමින්වහන්සේගෙන් උපදේශයක් බලාපොරොත්තු වෙමි. මේ රචනයේ මේ ස්ත්‍රී වාචක ක්‍රියාපදයෙන් ඉවර කර දෙන වේදනාව කියන එක ඇත්තටම පාලියේ සඳහන් කරලා තියෙන ස්ත්‍රී වාචක පදයක් විදිහට නමුත් රූප පුරුෂ වාචක රූප වේදනා සංඥා සංඛාර කියනකොට වේදනාව නම් ස්ත්‍රී වාචක ගුණාය ආදි වශයෙන් කියනකොට මේ මේ මෑනියෝ ස්ත්‍රී නිසා කියුණාක් දන්නේ හරියක ලියලා වැරදියට නැත්නම් ලියුපෙක් නාම ලියලා තිනක් දන්නව තුන්වෙනි රචනයේ ඒ නිසා අතපය තියෙනකොට තැබුවේය කියනක තැබුවාය නැහැ ඒ නිසා මේ වචනේ පුරාවට තියෙනවා ඒක මේ හිස්ත්‍රි වාචක ක්‍රියා පද නිමාවක් ඒක සලකා බලන්න මම ඉච්චර මේ ව්‍යාකරණ දන්න මිනිහෙක් නෙවෙයි මට ඔය අන්තල් ආවට වැටෙන එක මම කියන්නේ ඉතින් මේ විදිහට කරගෙන කරගෙන යනකොට අපිට තේරෙන පටන් අර ගන්නවා භාවනාවේදී මේ මතුවෙන දේවල් අල්ලගෙන අපි ගොඩාක් තීරණ කරන්න හදනවා මොනම තීරණයක්වත් කරන්න ඕනේ. ඔකට මූණ දීමම ප්‍රශ්නට උත්තරේ. නිසා මේක විය යුතුයි මේක නොවිය යුතුයි කියන අපි අර තීරණය කරන ගතිය විනිශ්චය කරන ගතිය පොඩ්ඩක් පැත්තකට දාන්න පැත්තකට දාලා වෙන්න ආරින්. උනාට පස්සේ මේ හැම අත්දැකීමක්ම අත්දැකීමට එකතු වෙනවා. අත්දැකීම විනිශ්චය කරන්න ගියොත් අපිට ඒකෙන් එන්න තියෙන තලතුණකම අත්දැකීම නැති වෙලා යනවා. ඒ නිසා මේක දිහා බලලා නොදැක්කා වගේ ඉන්න. මේක අහලා නැහැ වුණා වගේ ඉන්න. මේක දැනිලා නැදෙනවා වගේ ඉන්න. මේක වැටුණාට නොවැටුණා වගේ ඉන්න. යන්න හරි. ඒතකොට මේ තියෙන අවදි භාවයට අපි අප්‍රමාදී කියලා කියනවා. ඒ නිසා මේකේ අප්‍රමාදී සතිය ප්‍රශ්නයක් නැහැ. මේක පිළිබඳව විනිශ්චය කරන්න යෑම නිසා ඇතිවෙච්ච පුංචි විපිලිසර ගතියක් තියෙනවා. ඒක යෝගාවචරයට අවශ්‍ය කරන්නේ විනිශ්චයක් ඕන වෙන හැමදේම හොඳයි. මේ දෙස බලන්න පුළුවන් හැකියාව තියාගන්න එකයි තියෙන්නේ. අති ගෞරවනීය ස්වාමින් වහන්ස මා නිස්සරණ වණයට පැමිණි පළමු වතාවයි. සක්මන් භාවනාව උඩ වැලිමලුවේ සක්මන් භාවනාවේ යෙදුනා. පළමුව කය දෙස බලා සිට దేవතාවක් එහිට මෙහිට ගියා. වම දකුණ වශයෙන් සක්මන පටන් ගත්තා. පාදය තබද්දී පළමුව විලුඹත් පසුව ඇඟිලිත් පොළවට වැදී මාපට ඇඟිල්ල අන්තිමට පොළවට වදින බව බලා සිටියා. තබන හැම පියවරකටම වෙනස් වෙනස් දේවල් සිදුවන බව දැනුණා. වැලිමලුව සම වුණත් වැලි ඉස්සී තිබෙන බව හා පොඩි ගල් කැට පෑගෙන බව දැනුණා. වැලි වැඩිපුර තිබෙන තැනදී পায় වැලිවල එරෙන ස්වභාවය දැනුණා. යටිපතුල ගැන විමසමින් යන නිසා සිත පිට යන බව අඩු බව දැනුණා. දෙපාරක් තුන් පාරක් පමණ සිත පිට ගියත් විගසින් නැවත යටිපතුලට අවධානය යොමු වුණා. පර්යංක භාවනාව පසුදින සවස් වරුවේ භාවනාව ගැනයි පර්යංකයේ ඉඳගෙන දැන් මම මෙතන කියා සිතමින් සිටියෙමි ටික වේලාවකින් හුස්ම ඉහළ පහළ යන බව දැනුනි ඊතා උවමනාවෙන්ම සිත ඒ දෙසට යොමු කරගෙන සිටියා. නොදැනීම සිත පිට ගියත් නැවතත් හුස්ම වෙතට සිත ගැනීමට හැකි වුණා. මෙසේ කිහිප වතාවක්ම සිදු වුණා. වෙනදාට වඩා වැඩි වේලාවක් සිත හුස්ම රැල්ලට යොමු කරගෙන සිටීමට හැකි වුණා. ගරු ස්වාමින් වහන්සේ මාහට උදේවරුවේදී පරයන්ක භාවනාව කරන විට නිතරම සිත පිටයයි. සමහර විටකදී සිත පිට ගිය බව දැනෙන්නේ තරමක් වේලා ගිය පසිය මාහට සුදුසු උපදේශයක් දෙනසේක්වා ඔබ වහන්සේට මේ භවයේදීම නිවන් අවබෝධ වේවා. මේකෙදි සක්මනේදී පිට ගිහිල්ලා ආවට පස්සේ හිත පතුලට යොමු වෙනවයි කියලා තියෙනවා. නමුත් ඒ ඒ පීවර තව ඉදිරියට ගෙනියලා නැහැ. සක්මනේ පරියන්කේදී දෙපොලක් සඳහන් කරනවා මගේ හිත ආනාපානට ආවයි කියලා. නමුත් ඒ වෙලාවේ හෝ නැත්තම් පටන් ගන්නකොට ආනාපානේ වැටහිච්ච හැටි නැත්නම් ආනාපානෙ පිළිබඳ තව අස්තර විස්තර කතා ටිකක් ව්‍යංජන අනු ව්‍යංජන ටිකක් අංග ප්‍රත්‍යංග ටිකක් දාන්න පුරුදු වෙනවනම් පටන් ගන්නකොට ඊට පස්සේ පිට ගිහිල්ලා ආපහු ආවට පස්සේ වුණත් අර විදිහටම ආනාපානය හොඳ විස්තර දැක ගැනීමේ සාදර බවක් තියෙනවද කියලා බලන්න පුළුවන්. එතකොට අපිට හිතා ගන්න පුළුවන් පිට යනවා වැරදි වගේම හොඳට අහගන්න පිට යනවා වැරදි වගේම ආපහු එන එක හොඳ එකක්. අපි මේකෙන් වැඩියෙන් අගය කරන්න ඕනේ හොඳ එක. නැත්තම් පිට යන එක වැඩි වෙනවා. අපි කතාව ස්වරූපේ තියෙන්නේ නරක දෙයට උඩ ගෙඩි දෙන එකයි නිමම් බදින එකයි. මෙච්චර ලස්සන දෙන හැම පිට යෑමක්ම ආපහු එන එක කියලායි. ගාඩක්වත් ඒක නෑ කියන්න බෑ. ආපහු එන එක විතරක් කතා කරනවා නම් පිට යන්න යන්න පින්තිද්ද වෙනවා. ලකුණු ලැබෙනවා. සතිය වැඩෙනවා. කුසලතාවය වැඩෙනවා. ඉතින් කියන්නේ තේ උඹ පුළුවන් තරම් පිටපලයි. මොකද යන්න යන්න මට ආපහු බැමිනේ නැහැ. හිටි බැමුණාට පස්සේ අරමුණ දැක් ගන්න හැටි පිළිබඳ කුසලතාවයක් ඇති වෙනවා. ඒක නිසා පිට යන්නේ ගැන ලියන්න. ඒක ප්‍රශ්නයක් නෑ. මොකද ඒක කෙටියෙම ලියන්න. ගිහලා ආවට පස්සේ විස්තරේ පුළුවන් තරම් විස්තර ලියන්න. එතකොට උදේ වර පිට යන වැඩි නම් වැඩියෙන් කුසල කරගන්න දෙන අවස්ථාවක්. ඉතින් ඒක නිසා හැම බාධකයක්ම සාධකයක් බවට පත් කරන්න පුළුවන් සතියෙන් බලනවා නම් මේ භාගයක් දුර ගිය කෙනෙකුට මම දෙන උපදේශ ටික මේ දෙන්නේ. තවත් ඉදිරියට ගිහිල්ලා ආවට පස්සේ අරමුණ යගෙන් Tamanට ශරීරාංග වශයෙන් නාසිකාග්‍රද හෝ පයට වැටෙන විස්තර වැඩිපුර වාර්තාවට ඇතුල් කරන. ඒකට Tamanටම තේරෙයි Taman දන්නේම නැතුව පුදුම ගිලා බැසීමක්, කිඳා බැසීමක් සිද්ධ වෙනවා අරමුණට. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ අවසරයි මම මේ නිස්සරණ වනයේට පැමිණි දෙවන අවස්ථාවයි සක්මන් භාවනාව මම ලනුපැදුරේ කෙළවරට ගොස් මම දැන් මෙතන හිටගෙන ඉන්නවා යයි සිතා හිස සිට දෙපතුල දක්වා හිතගෙන ගියෙමි. ඉන්පසු කිහිප විටක් සක්මන් මළුවේ එහා මෙහා ඇවිද්දෙමි. නැවත කෙළවර හිටගෙන සක්මන් කරනවා යයි සිතා දකුණ වම වශයෙන් මෙනෙහි කරමින් සක්මන් කළා. දකුණු පාය ඔසවන විට පළමුව විලුඹ එසවෙන බවත් මහපට ඇඟිල්ල ලනුපැදුරේ තදවන බවත් දන හිස නැමෙන බවත් කෙන්ඩාවල මස් ගොබ ඇදෙන බවත් වම් පායට ශරීරයේ බර දැනෙන බවක් දැනේ. දකුණු පාය ඔසවන විට සැහැල්ලු බවත්, ගෙන යන විට පාවෙන්නාක් මෙන් දැනෙන බවත්, පහත් කරන විට බර බවක් දැනේ. දකුණු පාය තබන විට වම් පායේ විලුඹ එසවෙන බවත්, දකුණු පායේ තිබූ හිත වම් පායට පනින බවත්, කකුලේ මුල සිට යටිපතුල දක්වා හිත දුවන බවත් දැනේ. ලනුපැදුරේ ගොරෝසු බවත්, සීතල බවත් දැනේ. මෙසේ සක්මන් කරන විට পায় ඔසවනවා තබනවා යයි සිතට වැටහේ. ඉන්පසු ඔසවනවා තබනවා යයි මෙනෙහි කරමින් සක්මන් කරනවා. කෙලවරට ගොස් නවතිනවා සිතා නවතිමි. හැරෙන බවද මෙනෙහි කරමින් හැරෙනවා. නැවත සක්මන් කරනවා යයි මෙනෙහි කරමින් සක්මන පටන් ගන්නවා. මෙසේ ටික වේලාවක් සක්මන් කරන විට નિરાයාසයෙන්ම ඔසවනවා, ගෙන යනවා, තබනවා යනුවෙන් මෙනෙහි කරමින් සක්මන් කරනවා. රිද්මයකට අනුව පා තබනවාක් මෙන් වැටහේ. සක්මන හා මෙනෙහි කිරීම નિરાයාසයෙන් සිදුවේ. මෙවිට කරන්නෙක් කරවන්නෙක් නැත. හුදු ක්‍රියාදාමයක් පමණක් යයිද වැටහේ. මෙසේ සක්මන් කරමින් සිටින විට විසිවෙන්නාක් මෙන්ද කකුල් පන නැතිවන්නාක් මෙන්ද දැනේ. එවිට පරයන්කයට යමි. පරයන්ක භාවනාව සක්මණෙන්ම පර්යංකයට පැමිණ එතන හිටගෙන ඒ ඉන්න ඉරියව්ව මෙනෙහි කර සෙමින් වාඩිවන බව මෙනෙහි කරමින් ඉඳගත්තා. මම මෙතන ඉඳගෙන ඉන්නවායයි මෙනෙහි කර කයට හිත ගත්තා. එවිටම උදරයේ පිම්බීම හැකිලිම මතුවිය. එය ටික වේලාවක් මෙනෙහි කරමින් සිටින විට පිම්බීම ඉක්මනින් සිදුවන බවත් හැකිලිම සෙමින් ගොස් අවසානයේ විසිරී යන ලෙසක් දැනුනි. පිම්බීමක් හා හැකිලීමක් අතර සුළු විරාමයක් ඇති බවත් හැකිලීමක් හා පිම්බීමක් අතර සුළු විරාමයක් ඇති බවක්ද පෙනුනි. එක් පිම්බීමක් තුළ තවත් පිම්බීම් රාශියක්ද එක් හැකිලීමක් තුළ තවත් හැකිලීම් රාශියක්ද පෙනුනි. විටක පිම්බීම මුහුදේ රැල්ල ගසන ආකාරයටද කැඩි කැඩි යන ආකාරයටද දැනුනි. මෙසේ බලා සිටින විට ගොරෝසුව පැවති පිම්බීම හැකිලීම සියුම් වී දැනෙන නොදැනෙන තත්වයට පත්විය. අතපය නොදැනී ඉන්නා බව පමණක් දනිමින් ඔහේ බලා සිටියා. ඊතා නිසංසල හුදකලා තැනක සැනසille සිටින බවක් විටක කූඩුවක සිටින බවක් තවත් විටක අහසේ සිටින බවක් දැනුණා. මෙසේ ටික වේලාවක් සිටින විට දිග හුස්ම රැල්ලක් පැමිණ ඒ తත්වය වෙනස් විය. නැවත උදරයේ පිම්බීම හැකිලිම ගොරෝසු වී නැවත සියුම් වී ඒ తත්වයටපත් වේ. මෙය හැම භාවනා වාරයකදීම සිදු නොවේ. බොහෝ විට සිතුවිලි තිරයක රූපරාම යන්නාසේ පෙනේ. පෙරේදා භාවනාවේ යෙදී සිටින විට රාග සිතුවිලි පැමිණි බව දුටු වෙමි. එවිට එන්නේ යන්නයි සිතන විට හැලපයක කැඳකොල හැලපයක් කැඳකොලෙන් ගැලවී යන්නක් මෙන් ඒ සිතුවිලි ගිලිහි ගියේය. නමුත් කැඳකොලේ තෙතමනේ පවතිනසේ තවත් රාගානුෂය ඉතිරි වී ඇති බව වැටහුණි. වරහන් තුල මේ වසරේ මුල් කාලයේ කලල්ගොඩ භාවනා කරමින් සිටින විට මගේ හිසේ සිට දෙපතුල දක්වා මීමැසි පොදියක් දඟලන්නාක් මෙන් දුටු වෙමි. ඉන්පසු මා ඉදිරිපිට පිළිමයකද පිළිමයකද එසේම හිස සිට දෙපතුල දක්වා මීමැසි පොදියක් දඟලන බව දුටුවා. තවත් දිනක කකුලේ ඇති වූ වේදනාව හිස දක්වා ගොස් හිසේ සිට කන්දක් නාය යනවාසේ වේදනාව බැසගෙන විත් දෙපතුලෙන් පිටවිය. ඉන්පසු මට විශාල සැහැල්ලුවක් සැනසීමක් ලැබුණි. වරහන් වහලා එදිනෙදා කටයුතුද සතියෙන්ම කරනවා. පොළොවේ ඇවිදින හැම වාරයකදීම වම දකුණ නිතැතින්ම සිතට ඒ. ගරු ස්වාමීන් වහන්සේට නිරෝගී භව හා දීර්ඝායුෂ ලැබේවා. මේ ජීවිතයේදීම නිවන් සුව අවබෝධ වේවා. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. විචාර දිගට ලිව්වහම මෑණියන්ට කරදරයි ටිකක්. කියවන්න. ඉතින් විස්තර නම් හොඳයි. ආරම්භයේදී මේ වගේ ටිකක් දැල් ලියන්න වෙනවා මේ කලාව තේරුම් ගන්න. මේක ලියවිලා තියෙනවා සක්මන් කරනකොට සක්මනත් මෙනෙහි කිරීමත් ඉබේ සිද්ධ වෙනවා කියලා. ඒ කියන්නේ හොඳම වෙලාව මෙනෙහි කිරීම නතර කරන්න. ඉබේ වෙනවා නම් මෙනෙහි කිරීම කරන්න අවශ්‍ය නැහැ. දෙක පරියන්කේදී ආස්වාසේ අවසානට වැඩිය ප්‍රසාදේ අවධානය කැඩි කැඩි දිවි යන බව දැක්කනම් මේක පළවෙනි ආස්පස්වාසී ඉඳලා බලන්න පටන් ගත්තොත් විනාඩි 10ක් යනවා විනාඩි දෙක තුනක් යනට එහෙම හිත තැම්පත් වෙලා යනවා හරියට ගොජ්ජ දාගෙන උතුරගෙන එන බත්තලියකට ඇල්ලතුරු ටිකක් දැම්මා වගේ. ඒ නිසා ප්‍රසවාසී නිමාව බිම්බි මැකිලින් බලනවා නම් හැකිලිමේ නිමාව බලන්න හොඳට. එතකොට එහෙම මේක තැම්පත් වෙනවා. ඒ වගේම ආයමතු වෙනවා. ආය තැම්පත් වෙනවා. එතකොට පේනවා මේක නිකන් මේ හේතුඵල ධර්මයක්. ඒ වෙනවා තමයි බුදුහාමුදුරු පේන්නේ. මේක මේ මම ඉන්න තාක්කල් මම භාවනා කරන තාක්කල් කවදාවත් භාවනාවක් වෙන්නේ නැහැ. ඒක වෙන්න අරින්න යනකම් මම ඕනේ. ඊට පස්සේ යන්නයි. ගියාට පස්සේ පේනවා මේක වඩදිය බාදී එන්න වගේ. හඳ නගිනවා හඳ බවරනවා හඳ බයිනවා වගේ ක්‍රියාවලියක් යනවා. දිහා බලාගෙන හිටියානම් ඒ තීදි වැඩියෙන් දකින්න දකින්න තේරෙනවා මේක ස්වයන් සිද්ධ දෙයක් කියලා. ඒ නිසා උපදේශයක් වශයෙන් කියන දේ මෙනෙහි කිරීම අවශ්‍ය නැතිලා මෙනෙහි නොකරන පුරුදු වෙන්නේ ප්‍රසවාසයේ අග දකින්න ওই කියලා තියෙන කරුණු චලතුණකම තියෙනවනම් පටන් ගන්න වෙලා ඉඳලා ප්‍රසවාසය ඉවරන තැන දකින්න. දකින්නකොට ওই භාවනාව අර ටෙලස්කෝප් වෙලා එක පාඩට පොඩි වෙලාවකින් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ ටික තමයි කියන්නේ. নমස්කාරය කරමි ගෞරවනීය ස්වාමින් වහන්සේ මීතිරිගල ආරණ්‍ය සෙනසුනට මම ආදුනිකයෙක් වුවත් කාලයක් සිට භාවනා වැඩුවා එක්මි. රූප අරූප වල මා කාලයක්ම ගත කරමින් භාවනා වැඩුවෙමි. මගේ ගැටලුව මෙයයි. උදේවරුේ පරයන්ක භාවනාවේදී මම කළ උත්සාහයෙන් මට වැටහුණා නාම රූපයේ සිට සක්වල දක්වාම කසිනය විසිරවන්න නැවත ආපසු නාම රූපයටම පමුණුවන්න මේ දෙය මම වටහා ගත්තේ අද දිනයි. මේ සාමාන්‍ය සිදුවිය හැකි දෙයක්ද නැතිද යන්න පහදා දෙන්න. ඔබ වහන්සේට මාගේ নমස්කාරය වේවා. මොකද්ද අරමුණ කියලාවත් පටන් ගන්නවා නම් හොඳයි මේ කුණු අරපල ඊනවට වැඩියි. මම මේ භාවනා කරේ වාඩි වෙලාද ආනාපානේද අරමුණ කියලා. ඉතින් ඒ නිසා මේ කොහිදෝ නැති දේවල් ඇදලා දානවා අද දවස් සතියේ වැඩපොළුවේ පස්වෙනි දවස කොයි. කරුණාකරලා තමන් කතා කරන්නේ මොන අරමුණ මෙනෙහි කරද්දිද? පරියංකයේද සක්මනේද කියලා පටන් ගන්න. ඒක නිසා ඊට ඉස්සෙල්ලා ලියලා තියෙන කිසිම කතාවක් අවශ්‍ය නැහැ. ඉතිහාසය ඕනෙත් නැහැ. උතුරු දිශාවෙන් ආවේ දකුණු දිශාවෙන් ආයේ වැඩන්නේ. මේ කියන්නේ මොකද්ද? අරමුණ මොකද්ද? මෙනෙහි කරාද නැද්ද? වැටුනේ මොකද්ද කියලා කියන්න පුරුදු වෙනවනම් මම ඒ නිසා ඒ කෙනාට කියනවා ලිලමණිය හම්බ වෙන්න. හම්බෙලා අහගන්න මේ කමඨාන් සුද්ධ කරනට වාතාවල් ලියන හැටි. මොකද තාම වෙලා නැත්තම් ඒක අපි දෙන්නගේ වැරද්දක්. මේකවත් තාම තේරුම් ගන්න නැත්නම් ඒ නිසා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අවසරයි සංස ඉංග්‍රීසි භාෂාවෙන් යොමු කළ වාර්තාවක්. Venerable Bhante, walking meditation. There seems to be a slight progress made in this meditation. I was able to do it for an hour in the morning. Concentration stayed on the feet moving one after the other. I observed that the matting followed the contours of the cement floor which was not uniformly smooth. there were shallow dips and ridges as I placed my feet. Thoughts came and went, but concentration was better. Sitting meditation. Here I observed a great change from before, from the very start itself. After I took in my seated posture very erect, feeling my back touching the cushioned stool, my hands clasped together in between the knees, heels touching each other and as I settled to meditate on the in and out breath. Almost immediately stillness, peace and quiet overcame me. I do not know how long I dwelt in this mood, but some time later I observed frame after frame of different designs and colors like abstract paintings began to move and pass me. Then a somewhat pale circle of light began to move towards me, closer and closer, almost eyeball to eyeball. But nothing exciting happened after that. It dissolved away. But the mood of peacefulness and stillness continued for some time, with abstract designs passed by. I opened my eyes almost against my wish as the thought entered my mind that it might be getting late for alms. Is it all right to forego alms if its mood of peacefulness, stillness, and quiet is more desirable, or is it better to let go even that? Venerable Bhante's guidance is greatly appreciated. May the Venerable Bhante gain liberation even in this life itself. If you wish to have, wish to skip meals, please inform the, the retreat organizer or otherwise others may come and disturb you. So if you wish to do, not regularly, not work to rule, but just tell the retreat organizer, if there is such a thing, I may skip. So do it in a formality, that's all. And as far as sitting is concerned, if you appreciate the being with your sitting, just being, just sitting, that's the starting of meditation. So whenever you appreciate, I am here, I am sitting, I am comfortable. And then all the information will be positive. And nothing, nothing will be unbearable. In walking, you know you are not sitting. You know you are walking. And while walking, so much of thing happens. So the invite uh, prepared mind is the beginning of all positive things. So later you may find you are already contented person here and now. But as far as you are thinking past, future, other people and other places, then you are just deprived of your the heaven. So it simply it says, as far as you are innocent, you are back in the paradise If you are trying to be smart, if you are trying to be thinking, you are deprived of your paradise. So learn the way how to come back to the paradise and just be in the present. Whatever the posture it may be. So signs are there to progress. තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මම නිස්සරණ වනේ භාවනාවට පැමිණි දෙවැනි වතාවයි මේ. ආරම්භක දින දෙකෙහි මට සක්මන් භාවනාවෙහි ඒකාකාරී බව මිසක් එහි ඉදිරියට යාමක් නොදුටු වෙමි. එහෙත් ඔබ වහන්සේ ඊයේ දිනයේ කමඨහන් පිරිසිදු කිරීමේදී එහි සෙල්ලක්කාර ස්වභාවයක් ගැන පැවසූ පසු මම ඒ ගැන විමසිලිමත් වූ යෙමි. මෙහි යම් වැදගත් කරුණක් ඇති බව හැඟුනි. එබැවින් මම සක්මන තුන් ආකාර වේගයකින් අත්හදා බැලුවෙමි. වඩාත් හිමින් ගමනේදී සිත පිට යාම හිමින් සිදුවන බවත් වේගයෙන් යන විට සිතුවිලි වේගවත් බවත් පෙනුනි. ඉන්පසු මම මොහොතක් නැවතී සිටගෙනම ආස්වාස ප්‍රස්වාසයේ නිරීක්ෂණය කළෙමි. එය ඊතා සංසුන් විය. අංශක 180ක් ආපසු හැරීමේදී මුළු කයම ක්‍රියා කරන හැටි නිරීක්ෂණය කළෙමි. සමබරව එය සිදුවිය. ගමනේදී පා ඇඟිලි තුඩුව ගමනේදී පා ඇඟිලි තුඩුවලට විදුලි සැර වදින්නාක් මෙන් දැනින සිරුරට ඉදිකටු වලින් අනිනවා මෙන් දැනින ටික වේලාවකින් උදරය කැළඹී ගියේය. වායෝ ධාතුව චංචල විය. එහෙත් දැඩි වේදනාවක් නොවිය. පුරා පැයක් නොනවත්වාම සක්මන් කොට එකෙනෙහිම පරයන්කයට වාඩි උනේමි. සිත වහා සමාධියට පත්විය. පසුබිමින් ජෝති ගීහඬ ඇසුනද එය බාධාවක් නොවිය. මගේ සිරුර මගේම අච්චුවකට දමා නොසෙල්වෙන ලෙසත් ඊතා පහසු ආකාරයටත් වරහන් තුල කුෂන් එකක මෙන් තැන්පත් කර ඇති සයක් දැනුනි. මට සිටි ඉරියව්ව සුළු මොහොතකටවත් වෙනස් කිරීමට ලෝභ හිතෙන තරමට සැහැල්ලුවක් ඒ ඉරියව්වේ තිබින. මනසද ඊතා සැහැල්ලුය. මේ මොනතරම් සැපයක්දයි සිතින. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ ආශ්චර්ය කොතරම්දයි සිටි මහා ශ්‍රද්ධාවක් ඇතිවිය. මේ ආකාරයට හුස්ම දෙස බලමින් පැය 3ක් ගත විය. විනාඩි 15කට පමණ වරක් වරහන් තුල සබ්බකාය පටිසංවේදී දිග හුස්මක් විනා හදවත ස්පන්දනය වෙන බව දැනුනේ නැත. ඊතා සියුම් සෙලවීමක් හදවතේ තිබුණද පෙරමෙන් ප්‍රස්වාසයේ නාසිකාග්‍රයට දැනුනේම නැත. මෙය මෙතෙක් භාවනාවේදී මා අත්විඳි සුන්දරම අත්දැකීමයි. මට එය ලබා ගැනීමට මඟ පෙන්වූ ඔබ වහන්සේට තවත් බොහෝ පින්වතුන් ගොහොර සසරින් එතර කිරීමට යෝධ බල යෝධ වීරිය ලැබේවා දීර්ඝායු වේවා සාදු සාදු සාදු සක්මනේදී මුලින් මුලින් නම් එහෙම තමයි කාටත් ඉතින් මේ සක්මන් කරන එක අපරාධ කාලීනාස්ති කිරීමක් භාවනාවක් කියලා කොහොමඩක්වත් ලාංකික පිළිගන්න කැමති නෑ සක්මන. ඒක කාලීනාස්ති කිරීමක් කියලා හිතන්නේ. නම සක්මන නිවන දක්වා යන ගමනක්. තියෙන සීන පියවරක් පාස නිවනට යනවා. ඉතින් ඒක තේරුම් ගන්නම සෑහෙන කාලයක් යනවා. ගියාට පස්සේ තේරෙනවා මේ කකුලක් කුසල කකුලක් තියනවා කියන්න පුරුදු වෙන්න මිනිස්සයා අවුරුදු කෝටි ලක්ෂ 40ක් උත්සාහ කරලා තිනවා හතර කුරෙන් ගිය සතා කකුල් දෙකෙන් ඇවිදින්න. දැන් ඒකනේ මේ ඉගෙන ගන්න. අපිට මේ බල්ලන් හැතැම්මනා වගේ ඇවිදිනකොට මතකවත් නැහැ කකුල් දෙකෙන් ඇවිදින්නේ කියලා. ඇත්තටම බලන කකුල් දෙකෙමුත් නෙවෙයි ඉන්නේ තනි කකුලේ හුඟක් වෙලාවට. ඒකවත් දැක ගන්න පුළුවන් නම් තේරෙයි මීට වැඩි විස්කම් වික්‍රමයක් ලෝකේ දිනනවාද මේකටත් වැඩි ආශ්චර්යයක් මෙහෙම කකුල් දෙකෙන් යන යෑමනේ. දැන් මගේ රාත්තල් කිලෝ 70ක් බරයි. හුඟක් වෙලාවට තනි කකුලේ ඉන්නේ. කකුල 70ක් හරි තිබ්බත් තේරෙන්නේ නැහැ. කර්ම ශක්තිය. ආන්න ඒක දැනගත්ත දවසේ තේරෙනවා මේ කයත් එක්ක යාළු වෙනවා විතර සැපක්. වාඩි වුණාට පස්සෙත් ජුලිය වාඩි වුණා නෝ අම්මා ගොඩක් ඉන්න බබෙක් වගේ. පැලැස්සට ගිය හාවෙක් වගේ. පැලැස්සට ගිය මුවෙක් වගේ ඉන්නගෙන තියෙන්නේ. ඉතින් භාවනා කරන්න බෑයි කියලා කියනවා කොන්දරි දෙනවයි කියනවා ආස්වාද ප්‍රසආද පේන්නේ නැහැ කියනවා මොන කුණු හරපද ඒ මොකක්වත් නැහැ මේ නිකන් හිතපන් සුම්ම ඉරේ. නිකන් හිතපන් මේකනේ බැරි. වෙච්ච දවසේ ඕ බුදුහාමරණත් වෙන්න ධම්මජීවහාමරණත් වන්නවා කැලල කලම ගෑණිය හරියට. මෙතෙක් කල් නිකන් ඉඳලා නැහැ. නිකන් හිටපල්ලා. සුම්ම ඉරින් ගප්පා. ගෞරවනීය සාමින් වහන්ස තෙරුවන් සරණයි. මා සක්මන් භාවනාවට යොමු වන අවස්ථාවේදී පතුල් දෙකටම විශාල තද බවක් දැනිනි. නමුත් පියවර 10ක් පමණ යන විට පතුල්වල බර සැහැල්ලු බවක් දැනින. එවිට එවිට මම දකුණ යන අර එවිට වම දකුණ යන අරමුණ මම ඔසවනවා, ගෙන යනවා, තබනවා යනුවෙන් අරමුණු කරගත් විට මහත් සැහැල්ලු බවක් සහ සිතට ප්‍රමෝදයක්ද දැනුනි. පතුල්වල සියුම් බවද දැනිනි. ඒ සැහැල්ලු බව කය සිත දෙකටම ඇතිවිය. ඒ සමගම පරයන්ක භාවනාවට වාඩි උනේමි. සක්මන ආරම්භයේ ඇති වූ බර ඊටාම සැහැල්ලු වත් කොටස් තුනකට බෙදා සක්මනේදී විසි වෙන ගතියක්ද දැනුණත් එය ගණනකටවත් නොගතිමි. පරයන්කේදී කයේ සැහැල්ලුව දැනුණත් බාහිර බාහිර පැරණි සිතුවිලි වරින් වර පැන නැගුණි. ඒ ඔස්සේ නොගියෙමි. ශරීරයේ දෙපැත්තට ඇදෙන ගතිය, ඉදිරියට පිටුපසට පැද්දෙන ගතියද දැනුනි. එහෙත් අරමුණ තුල සිත රැඳී සිටියෙමි. තද වේදනා ශරීරයේ එන්න එන්නම වැඩි විය. ටික වේලාවකින් ඉරියව්ව වෙනස් කළේ සතියෙන්මය. ඒ පයේ වෙනස සමගම වහා සතුටකි. ඒත් අරමුණ තුල සිටියෙමි. සිත කය ක්‍රියා කරන බව මිස ක්‍රියාවක් පමණක් ඇති බවක් කරවන්නේක් නැති බවද දැනුනි. මේ සිත තුල කිඳ මේ සිත තුල කිඳා බැස ඇති උල වේදනාවයි. පැමිණි වේදනාව යා යුතු බැවින් නිසලව අරමුණ තුළ සිටියද පළමු දිනේදී ඌ සංසුන් බව දැනට තද වේදනා ශරීරයේ දැනෙන්නට විය. කිසිම සාකච්ඡාවක්ද නොකරමි. ශරීරයේ ඇදෙන සුළු බව වැඩිය. පැද්දෙන ස්වභාවයේද බාධාවක් ලෙස හැඟෙයි. එයද වරහන් තුල පැද්දෙන බව දනිමි. නිහඬව ඒ දෙස බලා සිටියෙමි. ක්‍රමයෙන් පහවිය. අවසානයේදී සිතට සැහැල්ලු බව දැනිනි. ක්‍රියා නැවතීය. ඉදිරිය සඳහා උපදෙස් ලබා දෙන සේක්වා. මේක එක තැනක කියලා තියෙනවා මේ ඔක්කොම කල්බැගෑනි අතේ මම අරමුණ දේශ බලන් හිටියයි කියලා. කවදා හරි හිතන්න අරමුණකුත් නැතුව ඒ වෙලාවේ තියෙන සතිය දේශ බලන් ඉන්න පුළුවන් නම් ඒ දුක් ටික තීරම හිතවිලි ටික තීරම එක අවකාශයේ තියෙනවා. තමන් බලන සතිය දිහා. අරමුණකිමුත් තොරව ඉන්න පුළුවන් තැනක් තියෙනවා. ඒක හරියට ආලම්බණයකින් තොරව හිත පවතින්න පුළුවන්. අනිත් වෙලාවට සතිය කියන එක හොඳ කියලා පැමිණීමකටපත් වෙන මොනම අරමුණක්වත් නැහැ. ඉතින් සමහරෙකුට එතකොට බය හිතෙනවනම් මූල කර්මස්ථානේ පොඩ්ඩක් බලන්න. ඒක නිකන් අර බබාට සූපුවක් දෙනා වගේ වැඩක්. ඒක ඇති වැඩක් නෑ. සැකනම් විතරක් බලන්න. නැත්තම් බලන්න මේ විවේකයේ වෙනකොට විවේකයේ උපරිමයට යනකොට අරමුණු නැහැ. ඒක තමයි මේ නිර්මල අවස්ථාවක්. නික්ලේශී අවස්ථාවක් මාත්තු නැහැ. මොන අරමුණක් කෙලස් කියලා හිතා ගන්න. ඕනම අරමුණක් කෙලස් අරමුණේ ප්‍රමාණයට කෙලස් වැඩි. අරමුණ ගොරෝසු නම් කෙලස් ගොරෝසුයි. අරමුණ සිංගන කෙන කෙලස් සිංග වෙනවා. අරමුණ නැහැ කියන්නේ කෙලස් නැහැ. ඉතින් ඒ මට්ටමක් ගන්න පුළුවන්කම මේ ජීවිතේම ගන්න පුළුවන්කම ඒක තමන්ගේ දක්ෂකමක් ඒකට ගන්න පුළුවන්කම කියලා කියන්නේ ඒක කැමැති වෙනවා කියන එක විතරයි. කැමැති අපි හැම වෙලාවෙම අරමුණු කැමති වෙන ඉගෙන කරන්නේ. ඒ තාක්කල් අපි මාර පාක්ෂිකයි. කෙලස් පාක්ෂිකයි. අපි අරමුණ ගන්නවා. අරගෙන අරමුණ ගෙවන් දානවා. ගෙවන් කරනකොට ගෙවන් කරනකොට තේරුම් ගන්න මේ ගෙවන් කරන්නේ කෙලස්. ඒක බලන්න පුළුවන් තරම් කෙලස්. ඊට පස්සේ ආය අරමුණක් එනවා. ඒක ගන්නවා. ඒ කියන්නේ ඒක ගෙවෙන කම්ම බානවා. ඉතින් ඔහොමම කරගෙන යන්නේ ගියාට පස්සේ තේරෙනවා මේ අරමුණ බොහොම ඩිංගිත්යි තියෙන්නේ. ගෙවන් වෙච්ච අරමුණ නැති එල්ලේ ඒ ඒ සාන්ත සුන්දර බව හති ගුණ පැතිරලා තියෙනවා. අන්න ඒක සමාදම් වෙන්න ඒකට සම්මා දිට්ඨිය කියනවා. එතකොට පහළ වෙන හිතවිලි වලට සම්මා සංකප්ප කියනවා. එහෙම නැතුව අරමුණු පතාගෙන ගිහිල්ලා අරමුණුත් එක්ක හැප්පි හැප්පි අරමුණුත් එක්ක ගැටි ගැටි හිටියොත් ඒක මේ මේ පැත්තෙන් බලන මිච්ඡා දිටියට නේද එන්නෙම මිච්ඡා සංකල්ප. ඒ නිසා මේ මේ ලියලා තියෙන වාක්‍යෙට සංසං සංනිවේදනය කරනවනම් අරමුණ දිහාත් බලන්නේ නැතුව නැත්නම් අරමුණ නැතුවත් කිසිම අරමුණක් නැති වුණත් ඒ තියෙන සාන්ත සුන්දර බව සමමිතික භාවයේ දිහා බලන්න පුළුවන් නම් අපි මේ ලෝකේ හිටියට මේ ලෝකේ නෙමෙයි ඉන්නේ. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්කය මූල කර්මස්ථානයේ වශයෙන් මා කරන්නේ පිම්බීම හැකිලීමයි. පිම්බීම හැකිලීම වශයෙන් මෙනෙහි කෙලෙමි. පිම්බෙන විට කෙටියටද දිගටද තද ගතියෙන් තද ගතියෙන් ඇදී යනාකාරයේද කැඩි කැඩි යනාකාරයේද උණුසුමටද කුඩා වී සියුම් යනාකාරයේද වැටුණා. හැකිලෙන විට සීතලටද සියුම්ව බැහැගෙන යනාකාරයටද සැහැල්ලුවටද වැටහුණි. පිම්බීම හැකිලීම දෙක අතරේ හිඩැස විශාල විය. පිම්බීම හැකිලීම දෙක හඳුනාගත නොහැකිසේ සමව වැටහි සියුම් වී කුඩා වී නොදැනියයි. අවකාශයේ පමණක් ඉතිරි විය. මුළු ශරීරයටම සැහැල්ලුවක් දැනුණා. බොහෝ වේලාවක් මේ හිඳ හදිසියේ හටගත් විශාල ශබ්දයකට තිගැස්සී අවදි වී නැවත පිම්බීම හැකිලිම සියුම්ව වැටහුණි. ඊයේ රාත්‍රී පරයන්කේදී පිම්බීම හැකිලිම කරගෙන යද්දී සිතට විවිධාකාර සිතිවිලි රාශියක් මතුවී ආහ. ඒ සිතුවිලි අතරේ හෙඩසක් තිබෙන බව ඒවා එකිනෙකට සමාන නොවන බවත් තිබූ ලකුණක් නොතිබෙන ආකාරයට ඒවා කැඩි කැඩි යන ආකාරය වැටහුණි. සිතවිලි අතරේ පිම්බීම හැකිලීමද මතුවී බිඳී අනාකාරය වැටහුණි. සමහර පර්යංකවලදී රළු ගොරෝසු වේදනාවල් මැද පිම්බීම හැකිලීම දෙක රළු ගොරෝසු වන ආකාරයද බලමින් භාවනා කළේය. සක්මන පළමුව හිටගෙන ඉන්න අරමුණට සිත දමා සිටගෙන සිටිද්දී කකුල් දෙක පොළවේ වැදී මුළු ශරීරයේම බරදරා ඉන්නා බවක් වැටහුණි. වම් පාය තබද්දී පොළවේ වරහන් තුල වැල්ලේ සිනිඳු ගතිය සීතල ගතිය পায় වැල්ලේ එරෙන ගතිය මුලින්ම කකුලේ විලුඹ පොළවේ ගැටෙන බවත් යටිපතුලේ රළු ගොරෝසු බවත් උණුසුමත් වැටහුණි. තරාදියක මෙන් ශරීරයේ බර පාදයෙන් පාදයට මාරු වෙන බවක් වැටහුණි. পায় තබා අවසාන වන විට ඇඟිලි වලින් පොළව බදාගෙන අල්ලන බවක් වැටහුණි. වම් පායට සමාන්තරව දකුණු පාදයේ ඇදේට යන බවත් වැටහුණි. දකුණු පායේ යටිපතුලේ දැවිලි ගතියක්ද සියුම් වේදනාද මතුවිය. ඔබ වහන්සේගෙන් උපදෙසක් පතමි. ඔබ වහන්සේට උතුම් නිවන අවබෝධ වේවා. ඔබ මේ කියන සඳහන් කළ තියෙන විදිහට ආශාස පෙන්වීම හැකිලිම දෙකේ අග දකින්න පුළුවන් නම් පුංචි ඉඩක් වැඩි කරගන්න පුළුවන් හැකිලීමේ අග දැකීමට වැඩිපුර අවධානය යොමු කරොත් ඒක ගොඩාක් විස්තර සහිතව පෙන්වනවා. හැක් පිම්බීමේ අවධානය බොහොම එකවර වගේ සිද්ධ වෙන්නේ සාමාන්‍යයෙන් හැකිලියම් බොහොම සීරුවෙන් හැමීට සිද්ධ වෙනවා ඒක නිසා ඒකට ලෑස්තිලා යන්න එතකොට තමයි තේරෙන්නේ හැකිලෙන ගානට සියුම් වෙන ගානට සතිය වැඩෙනවා සාන්තිය වැඩි වෙනවා Tamanට ඒක නිකන් හැල්වේ බස ගන්න පුළුවන් වෙනවා එතකොට තීරුම් ගන්න මේ කලබල ලෝකයක හිටියට Taman හිත විවේක ස්ථානයකට ගන්න හැටි ඒකට හොඳ ඉනිමගක් වගේ තමයි හැකිලිමේ අවසානය ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාව ආරම්භ වන්නේ දකුණු කකුලට බරවීමත් වම් දනහිස යාන්තමින් නැවීමත් සමගිනි. එතෙන් පටන් විලුඹේ සිට පා ඇඟිලි දක්වා ඔසවා යෑමක් එවිට දකුණු කකුලට බර දැරීම වැඩිවීමත් වම් පායේ විලුඹේ සිට ඇඟිලි දක්වා පොළවේ ස්පර්ශයත් වරහන් තුල රළුව විලුඹටත් කෙඳි සහිත බව හෝ වැලි සහිත බව ඇඟිලි ප්‍රදේශයටත් හොඳින් වැටහේ. ඒ අතරින් වම් පාදයේ ඔසවන විට සිරුර දකුණට මදක් ඇලවෙන බවත් දකුණු පාදයේ ඔසවන විට වමට ඇලවෙන බවත් මේ සියල්ල අතරින් මෝටරයක් දිගටම ක්‍රියාත්මක වන හඬත් එක විට ඇසිනි. එකම විට මේ සියල්ල දැනගන්නේ කෙසේද කියා සියුම් ලෙස අවධානය කළ විට ඒ දැනගැනීම් අතර සියුම් වෙන්වීමක්ද හසු වුනි. ඒ හසු වීම සෑම විටම නොවිනි. සක්මන තුල හොඳින් සතිමත් වීම ගැන සතුටක් ඇතිවිය. සියලු කාර්යයන්වල තිබුණේ යාන්ත්‍රික බවකි. පර්යංකය. පෙර දින පර්යංකයේදී දෑත් බාහුවල හටගත් අධික පීඩනයක් බඳු වේදනාව මුළු සිරුර පුරාම ඇතිවිනි. දැඩි උණුසුමක් සමග දැනුනේ විශාල ජල ටැංකියක සිරවී ඇති අයුරිය. නමුත් සතිය ඒ අතරේත් හුස්ම කෙරේ පැවතුනත් සිර වූ ගැටයක් ලෙස ඊතා කුඩා සීමාවක පැවතිනි. උඩුකයට ඇති වූ පීඩණය දරා ගැනීමට අසීරු තරම්ය. හිස හැරවීමට උත්සාහ කළත් එය මට කල නොහැකි විය. ඔබ වහන්සේගේ උපදෙස් ලබා නොතිබෙන්නට මා ඉරියව් මාරු කරනවා නොඅනුමානය. ක්‍රමයෙන් සංසිඳී ගිය වේදනාව සම්පූර්ණයෙන්ම අවසන් වීමට පෙර කාලය අවසන් වූ බව දැනි ඉරියව් මාරු කළත් එසේ කලේ කාලය අවසන් වූ නිසාම නොව දරා ගැනීමේ අසමත්කම නිසාය. ඉබේ වැටෙන හුස්ම ගැන අවධානය යෙදූ පමණින් ඇති වූ පීඩාවන් බරපතල ලෙස රෝගී වූ අවස්ථාවල දැනුණු වේදනාවන් සිහිපත් වීමෙන් කය ගැන සියුම් කලකිරීමක් බඳු හීනමානයක් උදාසීන භාවයක් ඇතිවිය. අද දින පර්යංකේදී සතිය පවතින අතරදීම මිදුල අමදින ශබ්දය විදුලි පංකාවේ ශබ්දය ඇසිනි. ආස්වාසේ හා ප්‍රාස්වාසේ පටන් ගැනීමේ සිට අවසානයේ දක්වාම සිහිය පවතිද්දීත් ශබ්දද ඇසුන බව ස්ථිර විය. නමුත් විටින් විට සිතුවිලි අතර ගත වූ කෙටි කාලවලදී සතිය නොවූ බවද දැනගතිමි. හදිසියේ ඉබේම සිතුවිලි වලින් මිදී කමඨහනේ හිත පිහිටයි. වෙනදාට වඩා එදිනෙදා කටයුතු වලදී සතිමත්ය ආහාර ගැනීමේදී දිව ක්‍රියා කරන අන්දම බලා සිටීම සතුටකි. සමහර විට ෂණික කුඩා දීප්තිමත් සුදු ආලෝකයක් ඇතිව නැතිව යයි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. මේකේ හොන්දට මම කියන්න හදන කාරණාට සාපේක්ෂව හොඳ විස්තරයක් යනවා සක්මනේදී. අවිජිනවත් තේරෙනවා. পায়ට විස්තරත් පේනවා විලුඹට මෙහෙමයි, ඇඟිලි වලට මෙහෙමයි, මෝටරෙක් කුද්දුනවා. ඔක්කොම දිහා බලන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේදී යෝගාවචරයට කොණ්ඩේ තියෙන මනසට දෑතට බඳිනවා වගේ සමස්තය බැලීම සහ එකක් වෙන්කොට බැලීම කියන කාරණා දෙක කරන්න පුළුවන්. සමස්තය බැලීම කියන එක සාමාන්‍ය ආගමකින් අපිට උගන්වන දේ ඔක්කොම සිද්ධි තියෙනවා එකටවත් විශේෂත්වයක් නැහැ. වෙන්කොට බලනවායි කියලා නේ ඔක්කොම තියෙද්දි එකක් විතරක් අරගන්නවා රිඩක්ෂනිසම් කියලා. ඒක තමයි විද්‍යාව කියන්නේ. ඉතින් ඒකට යෝගාවචරයට පේනවා කැමැති නම් මෝටර හද්ද විතරක් අහන්න පුළුවන්. කැමැති නම් වම දකුණ බලන්න පුළුවන්. කැමැති නම් විලුව බලන්න පුළුවන්. කැමැති නම් ඇඟිලි බලන්න පුළුවන්. ඒ වෙනස සමස්ත බලන්න පුළුවන්. ඒ අපේ තේරවාදයේ පිළිගත්ත දේ තමයි මේ එකක් බලන්න පුරුදු කරලා සියල්ලේ සමස්ත එකක් වෙන් කරලා බලන්න පුරුදු කරලා පුරුදු කරලා දිනුනාට පස්සේ තමයි සමස්තය දිහා බලලා විනිශ්චයකින්තරෝ බලන්න පුළුවන් තත්ත්වෙ එන්නේ. ඒ නිසා කලබලයක් වෙනකොට එකක් බලන්න. tempat වේගෙන යනකොට සමස්තයට ඉඩ දෙන්න. ඒතර සමස්තය විසින් අපි අරගෙන යනවා හේතුඵල ධර්මයට. ඒ නිසා කොතෙන් දෙනකන් එකක් බලන්න ඕනද? ඒකාග්‍රතාවය අවශ්‍යද? ඒකෝදි භාවය අවශ්‍යද? ඊට පස්සේ පොදුවේ ඔක්කොම දිහා බලන්න කොයි වෙලාවද හැඟුම් උදාහරින්නේ කියන එක යෝගාවචරය අත්දැකීමෙම දැනගන්න ඒ සමස්තය බැලීමට අපි නමක් දැම්ම ගොජේ දිහා බලනවා. එතන සන්තතිය දිහා බලනවා. එහෙම නැත්නම් ප්‍රවාහය දිහා බලන්න. ඒක බලන්න ඕනේ අන්දෙක් බලනවා. ඔක්කොම එනවා සද්දත් වෙනවා වේදනත් වෙනවා හිතවිලිත් වෙනවා ඈත සද්ද ළඟ සද්ද ආස්වාද ප්‍රසආත පිම්බීම හැකිලිම වම දකුණ හේරම යනවා බලුවමනයක් වාගේ ඒස බලාගෙන ඉන්නේ ඉඳපු ගම එකක් ඇවිල්ලා ඒක කැපිපෙන්න ආ එන ඒක බැලුවා ආය සමත්තෙට ගියා හිත තැක විතුරනම් හිත වික්ෂිප්ත නම් එකක් බලන්න එකක් බලන්න ආයෙ සමස්ත එකතු වෙනවා. එකතු වෙලා ආයෙ සමස්තයට යනවා. ආන්න ওই දෙක අතර පටලැවිල්ලක් කරගන්න බැරි යෝගාවචරය හොඳට දන්නා සමතු විපස්සනා දෙක සමතුලිත කරන්න. එහෙම නැත්නම් අපි එකට පක්ෂ වෙනවා. එකට පක්ෂ වුණොත් අංශභාගී. ඒ නිසා අර වෙලාවේදී සමස්තෙත් බලන්න එකක් පෙන්වනවා එකක් බලන්න. ඒක ඉවරුනාට පස්සේ ආය සමස්තෙට යයි. නැත්නම් ආය එකට ආන්න ওই දෙක දැකලා විස්තර කරන්න පුළුවන් නම් ඉරියව් මාරු කරත් එකයි කොයි ඉරියව් ඉරියත් එකයි දවසේ කොයි වෙලාවෙත් භාවනා සිදු වෙන්න පටන් ගන්නවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ දෙපා නමදිමි. මුල් කර්මස්ථානයේ පිම්බීම හැකිලිම වේ. නිරීක්ෂණයෙන් පසු විනිවිද අත්දකිමි. විතර්ක ਵਿਚාර සංසිඳී සියුම් සතුටක් අත්විඳිනවා. පැය කාලකින් පමණ පසු කයේ තදබල ගැස්සීමක් ඇති වී බෙල්ලෙන් පහළ කොටස බිමටම කඩා වැටුණා. හිස්කබල පමණක් ඉදිරියේ දිස්විය. මේ සියල්ල දෙස සතියෙන් බලා සිටිමි. සෑම මොහොතකම යටිසිතේ තැන්පත් බවකුත් බාහිර සියලු දේ මොහොතින් මොහොත වෙනස් වන බවත් අත්විඳිනවා. ඉදිරි ධර්මතාවයන් සඳහා දෙපා නැමද උපදෙස් පතමි. තෙරුවන් සරණයි. පරිසේ කියූපික මතක තියාගන්න. මේ වගේ වරින් වර පොදු එකම ඔක්කොම පේන්න පටන් ගන්නවා. ඒකට එහෙමම යන්න හරින්න. කලබල වෙලා තකාවනම් එක එකට හිතියොදලා ආයෙ හිත තනලා දෙන්න. හැබැයි ඕනට වැඩි හිත තනන්න යන්නත් එපා. ඕනට වැඩි සමස්තය බලන්න කෑදර වෙන්නත් එපා. මේ දෙක අතර වෙනසක් වෙනකොට මේ දෙක අතර මේ පොල් පිට පාගනවා වගේ මේක පාගනකොට මේ කුඩ යනවා මේක පාගනකොට මේ කුඩ යනවා අන්න ওই දෙකේ සමතුලිතභාවයක් ගන්නයි ඔය යන්න හදන්නේ අන්න ඒකට අනුග්‍රහ කරන්න කියලා කියයි. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන කෙලවර මා දැන් සක්මන කියා දැනගෙන වම ලෙස මෙනෙහි කර වම ලෙස මෙනෙහි කර විට පතුල කෙටෙන ස්වභාවයක් පාදයේ ගොරෝසු බවක් වැල්ල සියුම් බවක් දැනුණා. දකුණ ලෙස මෙනෙහි කරන විට කෙටෙන ස්වභාවයකින් වැලිවල ශබ්දය බිඳෙන බවක් දැනුණා. ටික වේලාවක් සක්මන් කරන විට සක්මනේ වැලි දඟලන නලියන ස්වභාවයකින් දූවිලි මෙන් විසිරෙන ගතියක් වුණා. සමනලයක් නෙත ගැටුණ නමුත් එය බොඳ විය. පර්යංකයේ තැන්පත් වී මා මෙතන කියා කයට සිත ගන්න විට මුළු කයම චලනයෙන් මුළු කයම චලනයෙන් net ඉදිරියේ දීප්තිමත් කහපාට ආලෝකයක් භ්‍රමණය වෙන ස්වභාවයක් දැනුණා. මෙලෙස බලා සිටින විට ක්‍රමයෙන් බොඳ විය. හිස් ස්වභාවයක් තුල මුළු කයම එකම දූවිලි කන්දක් මෙන් සිව් දිසාවට පාවී නැති වුණා. මෙලෙස 25 වතාවක් මෙන් දැනී අනන්ත වූ හිස්ම හිස් වරහන් තුල සිත ගත කියා මොකුත්ම නැති ස්වභාවයක් දැනුණා. සිත නිහඬ හිස් ස්වභාවයක් තුල සිතුවිලි දැනී බොඳ වෙනවා. වේදනාව හිස් ස්වභාවයේ පිටුපස දිස්වෙන පසුබිම චිත්‍රයක් මෙන්ය දැනුනේ. සිතේ පුදුමාකාර අත්විඳීමක් බවක් දැනුණා. සතිය හිස් ස්වභාවය විඳ විඳ කිඳා බසින ස්වභාවයක් දැනුණා. ගෞරවයෙන් උපදෙස් පතමි. ඔය කියන්නේ හිස් වෙනවයි කියලා කියන්නේ ආතතියෙන් හිස් වෙනවා, අසහනෙන් හිස් වෙනවා, දරත භවෙන් හිස් වෙනවා, පරිලායෙන් හිස් වෙනවා. ඉතින් ඒක උපත්ති ඉඳලම අපිත් එක තිබිලා තියෙනවා. අපි ඒක පැත්තක දීදී තේකක්කොත් දිනනවා, බඩිකක්කොත් දිනනවා, දතිකක්කොත් දිනනවා කියලා මේ කුණු හර්පණේ කතා කර කර ඉන්නේ. ඔය හිස් බව බැලුවොත් ඔය හිස් බවේ තමයි ඔක්කොම නලියන්නේ. මේ මේ මේ ශාලාවේ අපි හිතමු බැලුන් ටිකක් පාවෙන්න ඇරියයි කියලා. මේ හොල්මන් ටික ඔක්කොම අයින් කරලා නිකන් හිස් ශාලාවේ බැලුන් ටිකක් පාන්න සතිපාසෙ ළමෙන්ට ඇවිල්ලා කිව්වොත් මොනවද තියෙන්නේ කිව්වොත් උන් කියයි බැලුන් තියෙනවා කියලා. දවස් තුනක් විතර තිබ්බට පස්සේ බැලුන් හුලම් බැල බහිනවනේ. දැන් මොනවද බලන්නේ? මොකුත් නැහැ කියලා. නමුත් හිස්තන තියෙනවනේ. බැලුම් තියෙද්දිත් තියෙනවා බැලුම් නැති උනත් තියෙනවා අපිට හිස්තන පේන්නේ අපිට පේන්නේ බැලුම් විතරයි ඒක නෙමෙයි ඉඳුරන් පැන පැනදී ඉතින් ඒකෙන් අපි කතන්දර ගොත කොට හිටියේ නමුත් මේ බැලුම් පාවෙන්නේ හිස්තන හිස්තන දකින්නේ ඉඳුරන්ට බෑ බුදුහාමරන්න පුළුවන් අනින්ජේ ප්‍රතිපද ඥානෙට පුළුවන් එනිසා හිස්තන පොඩ්ඩක් බලන්න ආශස් ප්‍රසවාස ගන්නකොට සද්දත් ඇහෙන සද්ද අතරේ තිස්තන් තියෙනවා ඒක අතරින් ආනපන බලන්නත් පුළුවන් ආනපන ආනපන බලන පිපි හැකිලින් බලන්න පුළුවන්. ඒතර කම්පන චංචල අහන්න පුළුවන්. ওই කොයි දේ තියුණත් ඔබ ඇහිදල් තියෙන එක අස්සෙන් බලනකොට වෙනෝ එකක්වත් මොකටවත් බාධා කරන්නේ නැහැ. හොඳට දර්ශනයක් කිව්වයි බුදු පන්දි ස්වාමීන් වහන්සේ ටෙලිවිෂන් එකේ ප්‍රෝග්‍රෑම් එකක් යන්නේ නැති වෙලාවේ තිත්තට එන වෙලාව. ටෙලිවිෂන් එක ඕන් එකේ තියෙන ප්‍රෝග්‍රෑම් එකක් නැහැ. තිත්තට එන වෙලාව බලන්න කියනවා කවදාකවත් තිත් දෙකක් හැප්පෙනවද කියලා. කෝටි ගණක් තිත් තියෙන හැප්පෙන්නේ නැහැ. ඒව අතර අවකාශෙත් කාලයත් පරතරයක් තියෙනවා. ඉතින් ඒක දැක්කනම් මුළු එකම සිදු වෙන්නේ හිස්තන. ওই හිස්තන කවදාකවත් ආතතියක් නෑ. හිස්තන කවදාකවත් අසහනයක් නෑ. අපිට ඕන කරලා තියෙන හිස්තන නෙවෙයි. අර තියෙන කක්ක ටිකනේ. හිස්තන මැද තියෙන කක්කා. මුදුන් කියනවා කක්කා වරමුණු. ඔව දැක්කට හිස්තන 95ට වැඩි. ওই කක්ක ටික තියෙන 5%ටත් අඩු වෙන නිසා බුදුහාම කියන සමස්තෙම හිස් කියලා කියනවා. ශූන්‍යයි කියලා කියනවා. තුච්චයි කියලා කියනවා. රිත්යි කියලා කියනවා. පරතෝ කියලා කියනවා. අනත්තයි කියනවා. අපි නිවිස්සු අදාගෙන මේක බැලුම් තියෙනවනේ කහපාට බැලුම් උඩ බැලුම් බිම් බැලුම් ගොඩක් බැලුම් જાති තියෙනවා. අපි කියන්නේ බැලුම් කතා. බුදුහාම කියන බැලුම් හතර තියෙන ඉස්තන බලපං වැඩේ කොට. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස නිස්සරණ වනයේට ආදුනිකයෙකි. සක්මන් භාවනාව සතියෙන් සක්මන පටන් ගත්තා. දෙපා පොළවට ස්පර්ශ වන විට ධාතු ගුණ ප්‍රකට වීම අත්විඳා. වලලු කරහා දනහිස වැනි තැන්වල ගෙවී යාමක් ඇති බව දැනුණා. පොළව රළු බවත්, දෙපා සියුම් බවත් යටිපතුල පොළවට ගැටෙන විට තේරුණා. සක්මන් තීරුවේ මොහොතක් සිටගෙන ශරීරයේ දෙස බලා සිටියා. ඊතා වේගයෙන් මැෂිමක් ලෙසින් කුඩා කීතු කීතු කොටස් නලියමින් පහළට කඩා වැටුණා. මේ ගැන ධර්ම අවවාදයක් ලබා දෙන සේක්වා පර්යංක භාවනාව සතියෙන් ආස්වාස ප්‍රස්වාස කළා හුස්ම රැල්ල සම්පූර්ණ ශරීරයේ පුරා පැතිර යන අයුරු දැක්කා ටික වේලාවක් යන විට වැල මිටට උඩින් අත් දෙක ඊතා තදින් වේදනාකාරී වුණා අඩුවේය කියා වේදනාව දෙසම බලා සිටියා අත්ල පිටපැත්තේ ඉරි වගේ වේදනාව ඇදී යනවා නැගිටින්න හිතුණා පිටදිගේ බෙල්ල දක්වා වේදනා ගුලි ගුලි යනවා හිත නොසන්සුන් වුණා. නිහඬව අඩුවේ හිතාගෙන නිහඬව අඩුවේ හිතාගෙන වේදනාව බලබලා සිටියා. දින දෙකක් විතර මෙලෙස පැවතුණා. ධර්ම උපදේශයක් ලබා දෙන සේක්වා. තෙරුවන් සරණයි. තවත් දවස් දෙකක් විතර බලමු ඉතින් මෙන්න මොනවා කරන්න. තව දවස් තුනක් විතර තියෙනවනේ. වේදනාවට ගණන් ගන්න එපා. ඔය ඔయిత වැඩිය මේ වගේ වේදනාවල් ගැන බලනකොට ඔయిత වැඩි වේදනාවක් අපි විඳලා තියෙනවා. මේක හරහා යන්නේකමයි තියෙන්නේ. ඒව ගැන විස්තර කියන්න පුළුවන්කම ඒක දැකලා මෙන්න මෙහෙමයි වේදනාවේ බෙල්ල දිගේ ආවේ කකුල් දිගේ කියලා මේක තමයි අපි ලබලා තියෙන අත්දැකීම. මේක තමයි අපි ලබලා තියෙන පරිචය. මේක තමයි අපි ලබලා තියෙන සාසනික දායාදේ. මේක තව දුරටත් බලනින්න ඉන්නා තාකල් සහතිකයක් දෙන්න පුළුවන් සතිය 100%ක්ම තියෙනවා. දිග්ගටම සතිය තියෙනවා. ඉතින් ඒ සතිය තියෙන්නේ අර වේදනාවට සාප. වේදනාවක් නැත්තම් අපි පෙන් කෙලකෙල ඉඳී. අතීතය ගැන හිතයි අනාගතය ගැන හිතයි වෙන කෙනෙක් ගැන හිතයි දැන් මෙතන යන්නේ මම දැන් මෙතන ඔන්න බෙල්ල වේදනා එනිසා වේදනාවට මල් තියලා වඳින්න වටිනවා කායනපසනාවට වැඩිය වටිනවා වේදනාවට පසනා නිසා මේකම දිගට කරගෙන යන්න තව දුරටත් වේදනාව වැඩි වේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ මම නිස්සරණ වනයේ භාවනා අසපුවට ආදුනිකයෙක් වෙමි. පර්යංක භාවනාවේ මා ලබන අත්දැකීම් මෙසේ විස්තර කරමි. පාරාංකයට ඉඳගන්නා විටම වාගේ උදරයේ පිම්බීම හැකිලිම දැනේ. උදරයේ උඩ කොටසින් චලන පටන් ගනී. පිම්බීම කෙටි ලෙසත් හැකිලිම දිගු ලෙසත් දැනේ. විනාඩි 15කදී පමණ මෙම චලන ක්‍රමයෙන් සියුම් වී නොදැනියයි. ඒ සමගම උදරය තුල යම් කම්පනයක් සිදුවන බව දැනේ. ක්‍රමයෙන් මෙම කම්පන චලනවල වේගය සහ තීව්‍රතාවය අඩු වැඩි වෙමින් සිදුවන බව දැනේ. ටික වේලාවකදී නැවත උදර චලන වරහන් තුල පිම්බීම හැකිලිම දැනෙන්නට පටන් ගනී. මේ ආකාරයෙන් පිම්බීම හැකිලිම සහ කම්පන චලන මාරුවෙන් මාරුවට සිදුවෙමින් පවතී. ඒ අතර ශරීරයේ වෙනත් තැන්වල සිදුවෙන ගැස්සීම් චලනද දැනේ. මේ ආකාරයෙන් පරයන්ක භාවනාව සිදුවෙමින් තිබෙන අතරේ ඊයේ රාත්‍රියේ පරයන්ක භාවනාවේදී කම්පන චලනවලට පසු ශරීරයේ ඊතා සැහැල්ලු බවක් දැනුනි. සිරුර සුදු පැහැති ගෝලයක් ලෙසින් දැනුනි. එහි තනින් තන ඊතා සියුම්ව චලන සිදුවන බව දැනිනි. වැලමිටින් පහළ අත්වල දැනීම නොදැනුනි. මද වේලාවකට පසු දකුණු කකුලේ දන හිසෙන් තද වේදනාවක් ඇති වුනි. එය විලුඹතෙක් පැතිර ගියේය. වේදනාව දරා ගනිමින් සිටින අතර පිම්බීම හැකිලීමද ඊතා සියුම් ලෙස දැනුනි. ඉන්පසු සැහැල්ලුව සැහැල්ලුව තිබූ සැහැල්ලුව තිබූ අත් දෙක ඊතා බරවන බව දැනුනි. එසේ වූ අත් දෙපසට වෙන් වෙනවා වගේ දැනුනි. ඒ සමගම වම් අතේ ඇඟිලි දිග හැරෙනවාසේ දැනුනි. ඒවා දරදඬු වී ඇට කැබිලිසේ දැනුනි. වම් අතේ වැලමිටට පහළ කොටස ඇට සැකිල්ලක්සේ දැනුනි. ඉන්පසු එක මත තැබූ අත් දෙක දෙපසට ගමන් කරන බව දැනුනි. මේ බව ඊතා හොඳින් දැනුන නිසා සිදුවන්නේ කුමක්දයි ඇස් ඇර බැලීමට සිතුනි. එවිට ලං වී තිබූ අත්ල ටිකෙන් ටික දෙපසට ඈත් වෙමින් තිබෙන බව දැක්කෙමි. සක්මන් භාවනාව ලනුපැදුරේ සිටගෙන වම දකුණ ලෙස මෙනෙහි කරමින් සක්මන් භාවනාව ආරම්භ කළෙමි. ලනුපැදුරේ තද බව පතුල්වලට දැනේ. වම් පතුල දකුණ පතුලට වඩා තදින් බිම වදී වම් පතුලේ විලුඹෙන් පටන් ගන්නා දැනීම පතුලේ පිටදාරය දිගේ සුළඟිල්ල දෙසට විහිද පතුලේ ඇඟිලි ආසන්න කොටස හරහා මාපට ඇඟිල්ල මුල කොටසට විහිදී එම කොටසත් ඉන්පසු මහපට ඇඟිල්ලත් තදින් බිම වදී. අනෙක් ඇඟිලිවල සංවේදනා සියුම්ව දැනේ. දකුණු පාය බිම වැදී එය ඇදී යන වාසේ දැනේ. මුලින්ම විලුඹත් ඉන්පසු ඇඟිලි ආසන්න කොටසත් බිම වදින බව දැනේ. වැලි පොළවේදී වැලිවල මෘදු බවත් පතුලේ රළු බවත් දැනේ. වැලි තෙරපෙන විට නැගෙන ශබ්දයද ඇසේ. සක්මනේදී සිතුවිලි වලින් සතියට බාධා පැමිණේ. නැවත සිත එක්තෙන් කර සක්මන් කළද නිතරම සිත විසිරේ. ඔසවනවා යවනවා තබනවා යයි සිතමින් සක්මන් කරන විට පතුල්වල දැනෙන සංවේදනා හොඳින් දැනෙන්නේ නැත. පර්යංකේදී මෙන් සක්මනේදී සිත සතිමත් කර ගැනීම අපහසිය. භාවනාවේ නොයේදී තනිවම සිටින විට මෙන්ම ඔබ වහන්සේගේ ධර්ම දේශනාවලට සවන් දී සිටින අවස්ථාවවලදී මගේ සිත નિરાයාසයෙන්ම උදරයේ පිම්බීම හැකිලිම චලනවලට යොමු වේ. ඒ ගැන අවධානය යොමු කරගෙනම දේශනාව ඉතා හොඳින් අසාගත හැකිය. මෙහි පැමිණීමට පෙර සිටම මම මෙය අත්දැක ඇත්තෙමි. වාහනයක ගමන් කරමින් සිටියදී පොතක් කියවමින් සිටින විටදී වැනි අවස්ථාවලද નિરાයාසයෙන්ම මෙම අත්දැකීම අත්විඳිමි. මෙම தત્ත්වය සඳහා ඔබ වහන්සේගෙන් උපදෙස් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සුවය ලැබේවා. තෙරුවන් සරණයි. මේ මුල් කොටසේ ඡන්දහං කළ තිබුණා සමාලාට පිම්බි මහැකිලිම තියෙනට ඔක්කොම නිකන් කම්පන චාන්සල් බාටපත් වෙනවා. ආයසරයක් පිම්බීම හැකිලින් බාටපත් වෙනවා ආය කම්පන චංචල වෙනවා කියලා. ඉතින් මේ කම්පන චංචල වෙන්නේ පිම්බීම හැකිලිම වෙන්නේ දෙකම එකමයි. ඉතින් ශක්ති වශයෙන් පේනකොට කම්පන චංචල. ඒ ශක්ති ගොඩ වෙනකොට පිම්බීම හැකිලිම වෙනවා. ඉතින් ඒ දෙක මාරු වෙන හැටි දිහා බලන්න හිටියොත් මේ කම්පන චංචල වලින්ම තමයි අපිට සද්ද ඇහෙන්නේ, රූප පේන්නේ, ගන්ධ රස දැනෙන්නේ, පිම්බීම හැකිලිම දැනෙන ඔක්කොම හැදෙන මූල ප්‍රභවය තමයි ඒක. නමුත් ඒක අර පිම්බීම හැකිරීමට වැඩිය ඇවිසිච්ච ගතියක් පේනවා. ඒකට හිතනවා සතිය කැඩලයි කියලා. එහෙම නැත්නම් සමාධිය කැඩලයි කියලා. නමුත් ඒක සමාධිය තීව්‍ර භාවයකින් හම්බෙච්ච ප්‍රතිඵලයක්. සතිය හොඳටම එල්ල වෙනාට පස්සේ ඇති වෙන ප්‍රතිඵලය. ඒ නිසා ඒ කැඩිලා යන ඒවා දකින්නකොට ඒකට අනුග්‍රහ කරන්න යෝගාවචරය පෙළඹෙන්නේ නැහැ. එයා හිතන්නේ සමාධිය කැඩිලා සතිය කැඩලයි කියලා. ඉතින් වාර්තා කෙරුවොත් නම් කියත හැකි පිම්බි වැකිලිම දක්නට වැඩිය තියුණු සතියක් සහ සමාධියක් අවශ්‍යයි කම්පන චංචල දකින්න. ඒ කම්පන චංචල ආයෙත් පිටු වෙලා පිම්බි මැකිලි වෙනවා. ආයෙ විසිරලා යනවා. ඉතින් මෙන්න මේ දෙක දිහා බලනකොට ඒ විසිරී ගියාට පස්සේ තියෙන කම්පන චංචල වෙන තමයි මුළු ලෝකෙටම මුළු ලෝකෙම තියෙන රද්ද වේදනා හිතවිලි ඔක්කොම හැදෙන්නේ. ඒක දිහා බලාගෙන හිටියොත් එක්කෙනෙක් කියාවේ ඒක ආලෝකයක් කියලා. තව කෙනෙක් කියාවේ ඒක සද්දයක් කියලා. තව කෙනෙක් කියාවේ ඒක පිම්බීම හැකිලිම කැලේ කියලා. තව කෙනෙක් කෑවේ ධක්මනේ කෑලි කියලා. ඉතින් එක එකන එක එකන එක එකනම් මනම් දෙනවා. නමක් නොදීන දවස් එනකොට රහත් වෙනවා. ඔකට නම් දෙන්න යන්න එපා. දීපු ගමන් මම ආයෙනේට එනවා. දීපනත බලන්න ඕන අපි ඉපදින්නේ සරලත් විච්ඡේදද කම්පන චංචලයක් ඔය තියෙන්නේ. කොච්චර භාවනා කරත් ඔක කොහොමයි මරණට පස්සෙත් ඔක කොහොමයි. ඔකට නංවනන් දීපු ගමක මගේ බබෙක් වෙනවා. මගේ බබෙක් නෙවෙයි ඔය. ඒ නිසා ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් ඒතකොට පේන නිකන් ඇවිස්සিলা පාලනය කරගන්න බැරි වෙලා සතිය කැඩිලා සමාධිය කැඩිලා කියන. මොකද ඇත්තට වෙලා තියෙන සමාධිය හොඳටම තීව්‍ර වෙලා සතිය හොඳටම තීව්‍ර වෙලා පාලනය කරගන්න බැරි එක බාරගන්න නැති එක විතරයි තියෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් මේ ගොජේ ඒ ඒ සමස්තය දිහා බලාගෙන වැඩි වෙලාවක් සිටීමට කුමක් කළ යුතුද ඒ දේ කරන්න කියලා කියන්නේ. තෙරුවන් සරණයි ගරු ලොකු ස්වාමින් වහන්සේ මම මෙම නිස්සරණ වනයේට නවකයෙක් වද ඔබ වහන්සේ පැවැත් වූ වෙනත් වැඩසටහනකට සහභාගී වී භාවනාව පටන්ගත් අයකි. එදින ඔබ වහන්සේ නවක අපට මෙතන ඉන්නවා කියා පමණක් සිහි කරන්න කීවා. ඒත් දහවල් දාණයෙන් පසු මට පිම්බෙනවා හැකිලෙනවා යනුවෙන් සිහි කරන්නට හැකි වුණා. එදින මම හොඳින් භාවනාව කළා. මෙහි පැමිණ දින සිටම ආනාපාන සති භාවනාව කරගන්නට බැරි වුණා. ඒත් වීරියෙන් දිගටම භාවනා කරා. පෙරේදා රාත්‍රියේ සිත සතිමත් වුණා. විනාඩි 15ක් පමණ ගතවන විට මාව පැද්දෙන බවක් දැනුණා. මුහුදේ රැලි අතර එහා මෙහා යනවා වගේ ඒ දෙස බලා හොඳින් බලා සිටින විට එක්වරම මාව කවුරුන් හෝ තල්ලු කළාක් මෙන් වීසි වුණා. නැවත නැවතත් තුන් හතර වතාවක්ම වීසි වුණා. නින්දටපත් වී සිටියේ නෑ. නැවතත් භාවනාවට සිත යොමු කළා. නැවතත් පෙරසේම තල්ලු කරනවා වගේ විසි වුණා. ඉඳගෙන සිටින බංකුවෙන් බිමට වැටේවියයි සිතුණා. එසේ වුණොත් ඇතිවන ශබ්දය නිසා අන් අයට බාධා වේයයි සිතුණා. ඒ නිසා මම භාවනාව නවතා කාමරයට ආවා. ඔබ වහන්සේ පැවසූ පරිදි මම පෙරදුනාද ඊයේ රාත්‍රියෙන් අද ඊයේ රාත්‍රියේත් අද උදේත් ඒ දේම වුණා. මට අනුකම්පා කොට මගේ භාවනාව ගැන පහදා දෙන්න. කලින් වැඩසටහනේදී මෙසේ වුයේ නෑ. මට භාවනාව කර ගැනීම නොහැකි වේයයි බියක් දැනෙනවා. සිත පිට යන්නේ නෑ. සතිය හොඳින් පවත්වා ගත හැකි. මෙසේ වන්නේ ඇයිදයි නොතේරේ. මම කලින් සහභාගී වූ වැඩසටහනේදී මීතිරිගල ආවාම කබරයා කනපිට ගසා ගන්නම් යයි ඔබ වහන්සේ පැවසුවා. එලෙසටම මට භාවනාව දියුණු කර ගැනීමට ධර්ම උපදෙස් ලබා දෙනසේක්වා ප්‍රාර්ථනා කරන බෝධියකින් නිර්වාණ සැප ලැබේවා ඔබ වහන්සේට තෙරුවන් සරණයි. කබලයා උස්සලා පොළවේ ගන්නවා කියලා කියන්නේ තැරි ගැහෙන්නේ. ඒ උස්සලා ගහපුවම තැරි ගැහෙන්නේ යනවා. ඒ නිසා මම මට කවදාවත් භාවනා හරියන්නේ නැහැ. මම ඉන්න තාක්කල් භාවනාවක් වෙන්නේ නැහැ. ඒ නිසා මම යට වදිනවා, එහෙන් වදිනවා, මෙහෙන් වදිනවා. ඒකෝට දැනගන්න භාවනාව යනවා. මම යත් එක්ක භාවනාවක් නැහැ. මම හරිනම් භාවනාව වැරදි. මම යා වැඩෙන්න වැඩෙන්න භාවනාව වැරදි. මම වරදින්න වරදින්න දුරු වෙන දුරු වෙන භාවනාව යනවා. ඒ නිසා මේ විදිහට උස්සලා පොළවේ ගහනවා නම් කිල්ලෙකුට නම් කියන්නේ කලු කුමාර දිෂ්ටි ඇවිල්ලා කියලා. කොල්ලෙකුට නම් කියන්නේ කලු කුමාරි දිෂ්ටි ඇවිල්ලා. ඉතින් ගිහිල්ලා අපනෝල් බඳිනවා දෙයයන්ට කියනවා. ඒ පුදුමාකාර නාකේ නාකිච්චා නෝක ගානක් නැහැ ඉතින් මොනත් කුමාරයෝ දකින්න ඊට පස්සේ. ඉතින් ඒ නිසා මෙව වෙන්නේ නැත්නම් භාවනාවක් නැහැ. මෙව වෙන්නේ නැත්නම් තාමර දැඩි මම ආයේ දැඩි මාන්නේ දැඩි තෘෂ්ණාව තියෙනවා. මම කැඩෙනවා. කැඩි කැඩි යනවා උඹට ඔය කියන ඔය හිතාන ඉන්න රංගපෑම එකක් කරන්න වෙන්නේ නැහැ. ඔව්වා මගේ නෙමෙයි. ටික ටික ටික ටික වෙනවා. ඉතින් මමයා කියනවා කට්ටියට ඇහුනොත් එහෙම සද්දේ උඹ ගිල් පුදියකනින් කියලා. ඉතින් හොඳයි. හොඳයි පුදියකනින්. මමයා දුන්නොත් ලනුවක්. ඌගේ මේ සද්ද ඇහුනම මොකෝ ප්‍රශ්නේ නැහැ. කවුරක්වත් එන එකක් නැහැ. ඔය කවුරුත් දැඟලුවයි කියලා. මේ ඉස්සර අනවන දැඟලුවාගේ කවුරුත් ලෙඩ වුණාට දැඟලුවාට කවුරක් ගණන් ගන්නෑ. මේ පිස්සන් කොටුවා. පිස්සු කෙලියෝ කියවම කෙල්ලෝ හොරක් නැහැ මේකේ. ඒ නිසා බය වෙන්න එපා. වැටුනොත් ෆස්ට් එඩ් පෙට්ටිය තියෙනවා නේ. ඕඩිකොලොන් ටිකක් දාන්න. එච්චරයි වෙන මොකක්වත් දාන්න එපා. මේ තැල්ම තැන්ට ඕඩිකොලොන් ටිකක් දාලා භාවනා කරන එකයි තියෙන්නේ. මොකද තමයි කබර උසල් ගොලේ ගහන කියන්නේ ඔන්න ඔකට තමයි. වන්දනීය වූ පූජනීය වූ ගරුතර ස්වාමීන් වහන්සේට පාද නමස්කාරයෙන් වන්දනා කරමි. මාගේ නමස්කාරය වේවා. මේ නිස්සරණ වනේ භාවනා වැඩසටහනට ආදුනිකයෙකි. මම සක්මන් භාවනාවේ යෙදෙන විට පළමුව දකුණු පාදයේ ඔසවන විට ඔසවනවා ගෙනියනවා තබනවා කියා සිහි කරමින් වම් පාදයේද ඒ ලෙසටම සිහි කරමින් ලනුපැදුර මැද පාද තබමින් යන විට පාදයට තරමක ගොරෝසු ගතියක් දැනුණා. ඒ වාගේම අනිත් පාදයටත් ගොරෝසු බව දැනුණා. ගොරෝසු බව පාද දෙකට ආකාර දෙකකින් දැනුනේ. ලනුපැදුරේ පොටවල් දෙකක් එකට තියෙන තැන්වලදී පාදවලට දැනෙන්නේ ඊටාම මොලොක් බවක්. තව ටික දුරක් පාද තබමින් යන විට හොඳින් සිහිය පිහිටුවාගෙන එක පාදයක් බිමට පතිත වී අවසාන වන්නේ මාපට ඇඟිල්ල බිම වැදීමෙන් පසුවයි. එය බිම වදින විටම අනෙක් පාදයේ විලුඹ එසවෙන්නේය. මේ ආකාරයෙන් නොකඩවාම පාද දෙකේ හට ගැනීම නැතිවීම සිදුවන හැටි හොඳින් අවබෝධ විය. ඒ සිදුවන ආකාරය මා දුටුවේ මේක නේද සංසාර ගමන සංසාර ගමනත් මේ ආකාරයෙන් නේද යන්නේ කියා සිතට දැනුණා. ලනුපැදුරේ පය තබන විට සමහර තැන්වලදී කටු ඇනෙනවා වාගේ දැනෙනවා. සමහර තැන්වලදී තද බවක් දැනෙනවා. සසර ගමනේ යන විටත් මේ වාගේ කටු සහිත ගොරසු සහිත මුදුමුලක් සහිත තද සහිත ස්ථාන පසු කරගෙන යන්න වෙනවා නේද කියා දැනුණා. තවදුරටත් සක්මනේ සිහිය තබා ඇවිදින විට දනිස්වල සහ ඊට පහළින් වේදනාවක් හටගත්තා. තරමක වේදනාවක් ඒ වේදනාවට තරමක වේදනාවක් ඒ වේදනාවට සිත යොමු කර බලා මේ වේදනාව මේ කයට අයිති දෙයක් නොවේ සිතෙනුයි මේ දැනුම් දෙන්නේ නමුත් සිතට අයිතිත් නැහැ හේතුවක් නිසා හටගත් දෙයක් නේද කියා අවබෝධයක් ඇති වුණා නැවත සිහිය සක්මනට අරගත්තා සමහර අවස්ථාවලදී කය එක පැත්තකට ඇලවී යනවා නැවතත් කෙලින් තබාගෙන මේ ආකාරයෙන් සක්මන් භාවනාව දියුණු කරමින් යන විට ඔළුවට තද සීතලක් දැනුණා එය ටික වේලාවකින් නැතිව ගියා. මේ ආකාරයෙන් හැම දෙයක්ම හටගෙන නැති වෙනවා නේද කියා සිතට දැනුණා. තමන් ඉදිරියට යමින් සක්මන් භාවනාවේ මේ කය රූපය යෙදුනා. පරයන්ක භාවනාව පරයන්ක භාවනාව සඳහා වාඩි වී මේ රූපය දෙස අනුලෝම ප්‍රතිලෝම වශයෙන් කීප විටක් බලා හුස්ම රැල්ලට සිත යොමු කළා. ආස්වාස හුස්ම පොද ඇතුළු වෙනවා යනුවෙන්ද ප්‍රාස්වාස හුස්ම පොද පිට වෙනවා යනුවෙන්ද සිහි කරමින් සිටින විටදී හදිසියෙම සිත වෙනතක ගියා. විනාඩි දෙක තුනකට පසුව නැවත හුස්ම රැල්ලට සිහිය පිහිටුවා ගත්තා. ටිකෙන් ටික හුස්ම රැල්ල ඇතුළු වන විට ඉක්මනින්ද පිටවන විට ඊතා සෙමින්ද යන බව තේරුණා. ඒ වගේම නාසිදුරු දෙකින් මේ විදියට යන විට ඊතාම දීර්ඝ ලෙසටත් ඇතුළු වෙනවා පිට වෙනවා දැනුණා. ඊට පසුව මේ හුස්ම පොද හෙමින් හෙමින් ඉහළට පහළට යන්න පටන් ගත්තා. ඒ දෙස සිහියෙන් බලා සිටියා. ඊතා සිහින්න හුස්ම පොද යනවා එනවා තේරෙනවා. සංසිඳුනේ නැහැ. මේ රූපයේ සෙලවීම නැවතුණා. ඒ දෙස නිසල්මනේ බලා සිටින විට කොන්ද පැත්තෙන් තද වේදනාවක් හටගත්තා. ඒ වේදනාවට සිත යොමු කළා. මේ වේදනාව ටිකෙන් ටික අඩු වැඩි වෙවි පැවතුණා. මේ වේදනාව දැනුනේ සිතටයි. මේද කයේ ස්පර්ශයෙන් හටගත් වේදනාවක් නේද? හේතුවක් නිසා හටගත් දෙයක් නේද කියා දැනෙන විට ටිකෙන් ටික ඒ වේදනාව අඩු වෙලා ගියා. කයේ සංසිඳන බව විනාඩි 45ක පමණ වෙලා තබා ගැනීමට හැකි වුණා. හුස්ම දෙස බලන සිහිය ඒ විදියටම පැවතුණා. සක්මන් භාවනාවේදීත් පරයන්ක භාවනාවේදීත් මේ සිතෙහි බොහෝ වේලාවක් තැන්පත් බව සමාධිමත් බව රඳවා ගැනීමට කමඨහනක් ලබා දෙන මෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි අපට භාවනාව දියුණු කර සසර ගමන නිමා කර ගැනීමට කියා දෙන්නා වූ ගුරු උතුමන් වහන්සේට මේ භවයම අන්තිම භවය වේවා සාදු සාදු සාදු මේකේදී සාමාන්‍ය තමන්ගේ හැකියාවෙන් යම් ප්‍රමාණයක් ඒ විවේක ඇති කරගෙන තියෙනවා. ඉතින් ඒකට ඉක්මන් කරන්නත් වෙන්නත් නරකයි. ඒක වැඩි කරගන්න ඕනේ තමයි. ඉතින් ඒ සඳහා දවසක තීරුම් ගන්න පුළුවන් වෙයි. ඒ tempatකම වැටෙන්නේ කලබල දෙයකට සාපේක්ෂව තමයි. ඒ නිසා කලබල දෙයකින් තොරව tempatකමක් නැහැ. ඒ නිසා කලබලයට ටිකක් යාළු වෙන්න. tempatකමටත් යාළු වෙන්න. එතකොට ඒක එකක් තෝරලා මේක වේවා කියන ආතතියක් නැති වෙනවා. ඒ නිසා යන වේගය තමයි වේගය මේක ගොඩක් වෙලා එහි යෙදී බලා සිටීම තමයි අපි භාවිත බහුලීගත කරනවා කියලා කියන්නේ. ඒ නිසා ওই දේ කඩා විඳ ගන්න නැතුව හිත ලෙඩ කරගන්න නැතුව, කය ලෙඩ කරගන්න නැතුව, දිනචරියා වෙනස් කරන්න නැතුව ඔහොමම රෝල් වෙල් පෙරලෙන්න අරින්න. එතකොට ඒක Tamanට ලොකු ආදර්ශයක් අත්දැකීමක් වඩටපත් වෙනවා. ගෞරවයෙන් নমස්කාර කරමි. ගෞරවනීය සාමින් වහන්ස උදේ 4:05 උදේ 4:05 අතර සක්මන ලනුපැදුර තුල විවිධ චංචල ගති, නලියන ගතිද, තද බව, මෘදු බව ආදී වශයෙන්ද, වේදනා ආදී වශයෙන්ද හඳුනා ගැනීමෙන් පසු ක්‍රමයෙන් සියල්ල සංසිඳී ගියාසේ දැනුනි. වම් පාදයේ බොළටහැ ප්‍රදේශයෙන් සියුම් වේදනාවක් දැනිනි. පාවී යන්නාසේ නිහඬව බලා සිටින විට පාදයට පාදයන් මාරුවන විට සතිය මාරුවෙමින් ගෙවුණු අයුරු මේ රේඛාමය චිත්‍රයෙන් ඉදිරිපත් කරමි. පෙරුවන් සරණයි. රේඛා චිත්‍රෙ පෙන්වන්න බෑ. මේ කෙසේ නමුත් මේ වැඩේ අල්ලගෙන තියෙනවා. එතකොට මේ ඒක විවිධ සටහන් රූපක නිදර්ශන මාර්ගින් අපි පෙන්නනවා. හැබැයි එකම රූපකින්වත් එකම නිදර්ශනයකවත් මේක 100%ක් නිරූපණය කරන්න බෑ. ඒ නිදර්ශන රූපක සටහන් දවසින් දවස මාරු වෙනවා. නමුත් මේ සටහන් තියාගන්න තමයි ළඟ. ඒකෝට තමයි තේරෙනවා යමකට පැතිකඩ කීයක් තියෙනවද කියලා. ආකාර කීයක් තියෙනවද? එනේනද ඉදිරිපත් කරපුව ගමන් ඒ ඔක්කොම දවසින් දවස දියුණුවකට යනවා. ඒ නිසා ඒ දියුණුව කඩා ගන්න නැතුව ඉදිරියට යන එකයි කරන්න ඕනේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාව වැලිමලුවේ හිටගෙන ඉන්න ඉරියව්වට සිත යොමු කළෙමි. දෙනෙත් වසා තිබුණ නිසා මද ආලෝක සමග සිටගෙන ඉන්න ඉරියව්වේ හිත තැම්පත් විය. සක්මන ආරම්භ කළ අතර වම් පාදය හා දකුණු පාදය කෙරෙහි සිහිය යොමු විය. පාදවලට දැනෙන ස්පර්ශ දැනීම් කඩකඩා බැලීමට හැකි වූයේ මද වේලාවකි. සෞම්‍ය ආලෝක ගතිය අතරින් සක්මන් කිරීම ස්වයංක්‍රීයව වගේ සිදුවන බව දැනිනි. සිත ඉරියව්වෙන් පිට නොයන බවත් ඉරියව්වේ තදින්ම බැඳ නොතිබෙන බවත් දැනින. පරයන්ක භාවනාව ආනාපාණයට සිත යොමු කළෙමි. සෞම්‍ය ආලෝකයක් නැවත දිස්විය. ආනාපානය සියුම් කොටස් වලට කඩකඩා බැලීම සිදු නොවුණු අතර එය මදක් වෙහෙසකර බවක් දැනුනි. සිත පිට නොගිය අතර වරින් වර සිටින ඉරියව්වෙහිද හුස්ම වැටීමද සිදුවිය. ඒ ආස්වාස ප්‍රස්වාස කියා වෙන් වී නොතේරෙන අතර දැනීමක් පමණක් බව හැඟුනි. මුළු පර්යංකයම එසේ සිදුවිය. සියුම් වේදනා ඉඳහිට දැනුණත් දැනිය නොදැනී ගියේය. දෛනික ක්‍රියාවලියේ සිහිය පැවැත්වීම. වැඩි වැඩි අවස්ථාවල වෙනත් අරමුණු වලට නොයා සිහිය සිහිය පර්යංක අවස්ථාව සක්මන් අවස්ථාවලදී මෙන් ක්‍රියාවලිය තුල පිහිටයි. දානශාලාවට යෑමේදී දානය වැළඳීමේදී මනාව සිහිය පැවැත්විය හැකි විය. දානය බෙදා ගන්නා අවස්ථාවේදී සිහිය නොතිබුණු බව තේරිණි. දානය වැඩිය බෙදාගෙන තිබුණ අතර දාණය ගැනීමේදී දාණය වැඩි නිසා දාණය ගත් පසුව අපහසුතා දැනිනි. පූජනීය ස්වාමින් වහන්සේට සුවසේම ලෝක අර්ථ චර්යාව සිදු කිරීමට හැකි වේවා. මේකේ සඳහන් කර තියෙන මේ දැනීම නැත්නම් ක්‍රියාවලිය කියන වචන දෙක බලන්න ඒකත් එක්ක ඉන්න තාක්කල් සමස්තයත් එක්ක ඉන්න තාක්කල් සතිය අනායාසින් වෙනවා. ඒකේ එකක් අල්ලන්න තමයි සතියයි විතක්ක ਵਿਚාර අදාළතු යොමු කරන්න වෙන්නේ. අවශ්‍ය නම් ඒක කරන්න නැත්නම් ඒ දැනීමත් එක්ක එහෙම නැත්නම් මේ අත්දැකීමත් එක්ක ඉන්න බලන්න. එතකොට manussත්ව ප්‍රතිලාභයේම තපක්. මේක විකෘති කරන්න ගියොත් තමයි ප්‍රශ්න මතුවේ. එතකොට තමයි ඔය සති මේ විතක්ක ਵਿਚාරය දොලේ කාරණා දාලා හිත පොඩ්ඩක් කීකරු කරන්න ඕනේ. එහෙම නැත්නම් සමස්තය බලාගෙන යන්න පුරුදු වෙන එක තමයි කරන්න ඕනේ. තව කීයක් තියෙනවද? තව ප්‍රශ්න කීයක් තියෙනවද? තුනක් තියෙනවා සංස්. තෙරුවන් සරණයි වන්දනීය පූජනීය ලොකු ස්වාමින් වහන්ස ඔබ වහන්සේට තුනුරුවන්ගේ අසීමිත ගුණ බලයෙන් යහපතක්ම වේවා සක්මන් භාවනාව සක්මන සඳහා ඇතුළත ඇති ලනුපැදුර මත ඍජුව සිටගෙන සැහැල්ලුවෙන් හුස්මක් පිට කර මම මෙතන සිටගෙන සිටිනවා සිතුවිල්ල සහිතව කයට සිත යොදාගෙන සාමාන්‍ය වේගයෙන් ලනුපැදුර මත වාර කිහිපයක් සක්මන් කිරීමෙන් අනතුරුව දකුණු පාය පොළවට තබා වම් පාය එසවීමේදී සැහැල්ලු බවත් වම් පාය පොළවට තබා දකුණු පාය ඔසවන විට බර බවක් දැනින. පාපිස්සේ ලනුවල ගොරෝසු තැන් හා සිනිඳු තැන්ද උණුසුම් තැන් හා සීතල තැන් යටිපතුලට දැනුනේ සතිමත්ව සිටි නිසා බව පැහැදිලි විය. පැදුරේ රටාවලත් විවිධ විවිධ විවිධ ලනුවල සිහින් හා මහත ලනුවල තද බව ඇති ලනුවලත් වෙනස අත්විඳා. මෙසේ බොහෝ වාර ගණනක් සක්මන කළ පසු දැනුනේ වෙනදාට වඩා සතිමාත්ව සක්මන් කළ බවයි. දෙපයම වේදනාවලින් තොර සැහැල්ලු බවකින් සතිය පිහිටුවා ඇති සතිය පිහිටුවා ඇති දෙපයම වේදනාවලින් තොර සැහැල්ලු බවක් සතිය පිහිටුවාට පසු ඇතිවිය පර්යංක භාවනාව පාර්යංකය සකස් කරගෙන කය සැහැල්ලුවේ තබාගෙන වාඩි වූයෙමි. මම දැන් මෙතන ඉඳගෙන සිටිනවායි සිතුවිල්ලෙන් දෙයස වසා කය දෙස බලා සිටි අතර පිම්බීම හැකිලිම ප්‍රකට වූයෙන් එදෙස බලා සිටියදීම සිහින් වී නොදැනින. ටික වේලාවක් ගත වී නැවත මූල කර්මස්ථානයේ දැනෙන්නට විය. අනතුරුව කය ටිකෙන් ටික තදවීමත් හිර කිරීමත් ඇති වී කය ඍජුව තිබුණාත් කකුල් දෙක පසුපසට නවා තිබූ විදිහටම ගල් පිළිමයක්සේ කයේ හැඩයක්ගෙන තිබුණි. අනුන්ගේ කයක් දෙස බලා සිටින බවක් හැඟුනි වේදනාවක් නැත ටික වේලාවකින් පසුව ඇති වූයේ දරාගත නොහැකි වේදනාවකි පිටපැත්තේ වේදනාවක් ආවත් ඒ වේදනාව මට නොතිබූ එකක් නිසා එය මගේ එය මගේ මගේ නොවන බව සතියෙන් දැන දැඩි වීරියෙන් දරා සිටි අතර කයේ දැනීම් ඇති වී භාවනාවෙන් මිදුනේමි ගෞරවනීය ස්වාමින් වහන්ස ඊළඟ පරයන්කේදී ඉඳගෙන සතිය පිහිටා බලා සිටියේදී බෙල්ල ගැසී විසිවෙනවා දැනින වේදනාවක්ද ඇතිවේ මෙසේ කිහිප දිනක්ද වුනි නිින්ද ගියේ නැති බව සතියෙන් සිටි නිසා දැනින ගෞරවනීය ස්වාමින් වහන්ස ඔබ වහන්සේ පෙන්වා දුන් සතිය පිහිටා භාවනාව තියුණු කර ගැනීමට උපදෙස් පතමි ඔබ වහන්සේට පැතු යම් බෝධියකින් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමි මේකෙන් තියෙනවා සාමාන්‍යයෙන් කිට්ටු කරලා සතියෙන් බලහන් ඉන්නකොට හැම දරතයක්ම පරිලාහයක්ම ප්‍රමෝදයක් ගෙන දෙනවා. හැම දැවිලි තැවිල්ලක්ම ආස්වාදයක් ගෙන දෙනවා. මොකද සතිය නිසානේ දැනෙන්නේ කියලා. ඒක දිගින් දිගටම සරුවච්චන් ආංශේ පොට්ට පොට්ට පාද සූත්‍රයේ සඳහන් කරනවා මාන්නේ කායට හිත ගත්තාම 10 පරිලාහේ තමයි. දැවිලි තැවිලි තමයි එහෙම කියන්න එපා. ඒකට ප්‍රමෝදය කියලා කියන්නේ. ඉතින් එන හැම වේදනාවක්ම සතිය තියෙන බවට ලකුණක් වෙච්චාම හැම දර්ථයක්ම හැම පරිලාහයක්ම විනෝදයක් වඩටපත් වෙනවා. ඒක ඉවර වෙන්නේ නැහැ. දර්ථ පරිලාහ ඉවර වෙන්නේ නැහැ. පොඩ්ඩක් ලේබල් එක මාරු කරලා දාන්න. පොඩ්ඩක් වෙන නමක් දාලා දවසේ ඔක්කොම එකතු වෙච්ච එක තුල කොත්තු රොටි ගහලා විකුණන්නේ. ඉතුරු වෙන කෑලි ඔක්කොම අරගත්ත චත් චත් චත් ගහලා මේක කොත්තු රොටි කියලා වෙන විකුණනවා. ඔය භාවනාවත් කොත්තු රොටියක් විතරයි. වෙනද විසි කරන ඔක්කොම ටික එකතු කරලා ආයෙ පොඩ්ඩක් පලිප්පේ දාලා තිටේ දාලා එනකොට දරතේ ප්‍රමෝදයක් කරගන්න. එනකොට පරිලායේ ප්‍රීතියක් කරගන්න. ඕක කරගත්තට පස්සේ බිස්නස් එක ලක්ෂ ගාණින් ලාභයි. ඒක ඔය ප්‍රයයන් පොතේ සඳහන් කරලා දෙනවා you must try to find a reason to be glad under any circumstances. මේ එන ඔක්කොම සතුටක් බවට පත් කරගන්න කලාව ඉගෙන ගනි টොප් බිස්නස් එක. මගේ ඉච්චරමයි තියෙන්නේ. කාට හරි කියලා වෙනවනම් මට පුදුම සතුටක් තියෙනවා. කාට හරි පිස්සු ඇදුනා උ මැරුණා මට මෙහෙ ඉඳලා මම නිකම්ම සතුට වෙනවා. යකෝ සත් බුදුහමරෝ දීලා තියෙන සතුට. දැන් මරණ දැන්නීමේ පත්‍රේ කියවන්න කියවන්න මට සතුටක් එනවා. මගේ යාළුවෝ මැරෙනවා කියනකොට පිළිකා එනවා කියනකොට කොට ගන්න බැරි නියුමෝනියා එනවා කියනකොට ලියුකේමියා එනවා කියනකොට පුදුම සතුටක් මට. ඉතින් ඔකට මැරෙන්නේ. ඉතින් ඕකට කැමති නම් ලියල වන්න පිළික හැදිච්චා මට. මට තම්බිහික ගහනක් නැහැ. මේ කකුලක් කඩලා ගියා කොර වුණා. එනිසා ඕගොල්ලොත් මට මොනවත් උනට ගණන් ගන්න එපා. හැම වේදනාවකම සතුටුපය ගන්න හදන්න මේ කිට්ටු කරලා තියෙන්නේ අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්ස අද දින උදේ පාන්දර 4:10ට භාවනාගාරයට පැමිණියේ සක්මනේ සතිමත් වීමෙන් පසුවය. පර්යංකේ වාඩි වී මම දැන් මෙතන ඉඳගෙන සිටිනවායි සිතුවිල්ලෙන් කකුල් පිටිපසට නවා වාඩි වුණා. බොහෝ කෙටි වේලාවකදී කය භාවනාවට සකස් වුණා. මූල කර්මස්ථානයේ වන පිම්බීම හැකිලිම බලා සිටියේදී සිහින් වී සංසිඳුණා. ආනාපානයද සිහින් වී සංසිඳුණා. කය කෙලින්ම තිබුණා. කය දෙස බලා සිටියා. කය පාරයන්කින් ටිකක් ඉහළ තිබූ ලෙස දැනුණා. නිමිහිට පැද්දෙන බව දැනුණා. වම් කකුලේ වේදනාවක් නැතිමුත් දකුණු කකුලේ වම් කකුලට වඩා විශාලට පෙනුණා. උලකින් කකුලට අනින වේදනාව දැනුණා. ඒ වේදනාව දරාගත හැකි වූයේ අම්මා මට ඒ ශක්තිය දී තිබුණ නිසා. බොහෝ වේලාවක් වේදනාව මිදමින් ඒ දෙස බලා සිටියා. තතහාගත බුදුරජාණන් වහන්සේට ජීවිතය පූජා කළා. මෙතන මැරුණත් නැගිටින්න යන සිතුවිල්ලෙන්ම සිටියා. පසුව වේදනාව අඩු වෙමින් කය දෙපැත්තට පාවෙමින් නැවතුණා. පසුව හිරිවැටීම් ඇති වුණා. සතිය පිහිටා ඒ පර්යංකයේ ඉඳගෙන කය දෙස බලා සිටියා. කයට සැහැල්ලු බවක් දැනුණා. මූල කර්මස්ථානයත් සිහින් වී සංසිඳී තිබුණා. බලා සිටියේදී පෙනෙන්ට තිබුණේ ලා අලු පැහැති සුදු පැහැති තිරයක් වගේ හිමිහිට ඒ පැත්තට මේ පැත්තට පාවෙමින් ගියා දැනුණා. කිසිවක් සටහන්ව තිබුණේ නැහැ. සැහැල්ලුවෙන් සතුටින් බලා සිටියා. මේ අවස්ථාව වචනෙන් කියන්න බැරි තරම් ගෞරවනීය ස්වාමින් වහන්සේ කියන්න බැරි තරම් ගෞරවනීය ස්වාමින් වහන්සේ උදේ දාණය සඳහා යෑමට සීනුව නාද විය. භාවනාවෙන් මිදුනේ සතුටක් භුක්ති විඳගෙනය. මේ දේවල් අපට අමිලය. මේවා අපට ලැබුණේ අවසරයි ගෞරවණීය ඔබ වහන්සේත් අවසරයි ගෞරවණීය ධම්මවිහාරී ස්වාමින් වහන්සේත් නිසාමය. සතිය හඳුන්වා සතියේ පිහිටවා මේ මඟ පෙන්වීම නිසාමයි. පුන පුනා කියා දුන් නිසාමයි. ඔබ වහන්සේලා ඇතුළු නිස්සරණ වන ආරණ්‍ය සේනාසනයේ සියලු සාමින් වහන්සේලා මේ භවයේ යෙදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමි. කොහොමද ෂෝට් කට් එකක් තියෙනවා. අපි සතිපාසලේ කියලා දීලා තියෙනවා. දකුණු කකුල වේදනයි හොන්දටම. දකුණු දහයතල වම් කකුල පොඩ්ඩක් බලන්න වම් කකුල hina වෙනවා. අපිට අර යන්න දෙන්නේ දෙකයි තියෙන දකුණු කවුරු දින ඔය හිටපන් හිටපන් මෙතන හිටපන් මෙතන හිටපන් කියලා කියනවා. අපිට කරන්න තියෙන්නේ ඕ ඕ බබා පොඩ්ඩක් ඉන්න කියලා පොඩ්ඩ කරගෙන වංගකුල දිහා බලන්න. එයා පුදුම සතුටක ඉන්නේ. හැබැයි අපේ හිත කවදාකවත් සතුට කතා කරන්නේ නැහැ. කතා කරන්නේ එයා කතා කරන්නේම දුක ගැනම තමයි. කඩප්පුලි නුකෑමනා දහවතුරා පට්ට පඳුරු හිතක් අපිට තියෙනවා. දත් 32ක් තිබුණාට කැක්කෝන් දෙක දත විතරනේ අපි කතා කරන්නේ. ඉතුරු 31 ගැන කතා කරනවා. මේ ආණ්ඩු බණ්ඩු හතරක් තියෙනවා. ඇඟිලි 20ක් තියෙනවා. එක ඇඟිල්ලක් කැපිච්චාම ඒක ගැන විතරයි කියන්නේ. ඉතුරු 19 ගැන කියපියා. ඔක එහෙන ගහනවාද කියලා බලන්න. මොකුත් කියන්නේම නැහැ. හරිම ෂෝට් කට් එකක් පොඩි ළමයි අපි සතිපාසලේ පොඩි උන් ඔක්කොම දන්න ඔය කතාව. උන්ට අපි කියලා දෙනවා. දකුණු කකුල රිදෙනවා හොඳට ඒක දිහා පොඩ්ඩක් බලලා එයාට පොඩ්ඩක් කෑට මං ගමනක් ගිහලා එන්නම් කියලා. කැමති නෑ එයා යනවට කැමති. එයා කියන්නේ ඔයා ඉන්න කියලා. වම් කකුල බලන්න. පුදුම සතුටක ඉන්නේ වම් කකුල අර දකුණු කකුලට සාපේක්ෂව උප්පණ්ඩන කරන ඒ හේ හේ ඔයාට රිදෙනවා මට රිදෙන්නේ නෑ කියලා. හැබැයි ඒක බලන්න හිත නෑ. හිත මේකේ මේ ලෝකේ කොහේ හරි අම්මා තාත් පුතා මැරුවයි කියලා තියෙනවා කිව්වොත් ඕක තමයි කතා කර කර ඉන්නේ. දැන් කොච්චර දෝ අම්මලා ඉන්නව පුතාට සලකන පුතාම ඉව නැහැ. අපිට ඕනේ අර කුණු හරපේ විතරයි. මේ ජනමාධ්‍ය කියන්නේ ඕකට. ඒක බාහිර නෙමෙයි තියෙන්නේ. Taman ගාව තියෙන කොතන ගාරි කුණු හරපයක්, කොතන ගාරි වැරද්දක්, කොතන ගාරි දුකක් තියෙනවනේ. ඕක ගැන කට උල් කර පලිප්පුවේ දමන තමා කියන හැටි බලනකොට කන රත් වෙන්න දෙයක් ගන්න ඉතල යකෝ මේ සාසනයක් තියෙනවානේ. තොපිට ආණ්ඩු හතරක් තියෙනවා. සමමිතික නෙවෙයි පැත්ත රිදෙනවා මේ පැත්ත ගැන බලපියවකෝ. හ්ම්. ඒක මානවයිති වාසිකම නේ. රිද්දෙන එකම කතා කරන එක තමයි මානවයිති වාසිකම. අම්මගේ මානවයිති වාසිකමක් ඒක. මේ මෙච්චර රසර පැත්තක් තියෙදි බලපල්ලා. ඒක තව ෂෝට් කට් එකක් අපි යන අවසාන ප්‍රශ්නේ. එහෙමයි සංස ඒක ධර්ම කරුණක් සම්බන්ධයෙන් තියෙන ගැටලුව. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමින් වහන්සේ මෙය මාතර ලොකු ස්වාමින් වහන්සේ විසින් රචිත සමත විදර්ශනා භාවනා මාර්ග යන ග්‍රන්ථයේ ඇති කරුණක් සම්බන්ධව පැන නැගුණ ගැටලුවකි. එහි පිටු අංක 6 සහ 8හි යෝගාවචරයාගේ තත්වය යන අනුමාත්‍රකාව යටතේ යෝගාවචරයාට ලැබෙන යෝගානුභවය සතර දෙනෙක් සඳහන් කොට ඇත. එහි යෝග යෝගාවචරයාට ලැබෙන යෝගානුභවයෝ ලෝකානුභවෝ සතර දෙනෙක් සඳහන් කොට ඇත. එහි හතරවැනි කරුණ වන්නේ අභූත පක්ඛේප හෙවත් නැති දේ ඇතුල් කිරීම බුහතාපනයනය හෙවත් ඇති දේ අස් කිරීම යන දෙකින් මිදී සිත් පැවැත්ම යනුවෙනි. මින් අභූත පක්ඛේපය මා වටහාගත්තේ මෙසේයි. උදාහරණ ලෙස පරයන්කේදී සිත මූලික අරමුණේ යොදවා තිබෙද්දී සිත සිතට සිත සිතුවිල්ලක් ඔස්සේ විසිර ගිය විට එය සිතුවිල්ලක් ලෙස මෙනෙහි කර එය අතහැර සිත මූලික අරමුණට ගෙන ඒම වෙනුවට සිතේ අරමුණ ඔස්සේ කෙලෙස් පරිතව තව තවත් සිතුවිලි පරම්පරාවක් ඉපදවීම වශයෙන්ි. බුහතාපනයනය වටහාගත්තේ මෙසේයි. උදාහරණ ලෙස හුස්ම දෙස අකණ්ඩව යම් කාලයක් බලා සිටිද්දී විටක එය ඊතා සියුම් වී නොදැනියයි. විටක එය කඩකඩ වී ගැස්සෙමින් සිදුවෙනවා දැනේ. මේ අවස්ථා දෙකම භාවනාවේ දියුණුවක් වන්නාseම එහි යථා ස්වභාවය පෙන්눔 කරන අවස්ථාවක් වුවද සිත එය පිළි නොගෙන වැරදීමක් සිදු වී ඇද්දෝයි සැකකොට ඕලාරික හුස්ම ආයාසයෙන් නැති කර ගැනීමට උත්සාහ ගනී. නැතිනම් සැකයෙන් විතර්ක කරයි. ගරු ස්වාමින් වහන්ස මා විසින් මේ කාරණා දෙක තේරුම්ගත් ආකාරයේ වරද නිවරද බව අප කෙරේ අනුකම්පාවෙන් පහදා දෙනසේක්වා. තෙරුවන් සරණයි. අපි ඉස්සලා කියපු කතාවට බොහොම සම්බන්ධ කරන්න පුළුවන්. අපිට මේ ජීවිතේ ජීවත් කරනකොට පෙන්නට හදන දේ මොකක්වත් බලන්න එපා. ඒක පෙන්වන්නේ නිවන ආවරණය කරා. ඒ නිසා පෙන්නන දතිකක්කම බලන්නේ නැතුව නිකන් ඉන්නේ. වේදනාව පෙන්වන්නේ නැතුව තියෙන අනෙක් දත ගැන බලන්නේ. එතකොට අභූතයට හිත දානවා භූතේ ගම ගණන් ගන්න නැතුව ඉන්නේ. දැන් අපි කරන්න දන්න දතිකක්කම මැදිවල තවත් ඒකට එකතු කරලා එකතු කරලා අරකම කී කියපන්න. එතකොට මාර්යාගේ ලනු දෙසරයක් කෑවා. ඒ නිසා දතිකක්කමක් වෙනවා පේනවා. සිද්දෙන දතට සාපේක්ෂව අනෙක් දත දිහා බලනවා. වම් අතට දෙනවා නම් දකුණු අත දිහා බලනවා. ඉතින් එයා පෙන්වන්න හදන භූත කරලා පෙන්වන්න හදන උලුප්පල පෙන්වන්න හදන මතු කරලා පෙන්වන්න හදනදී නෑ වුණා වාගේ නොදැනුණා වාගේ නොදැක වාගේ ඒ වෙනුවට පෙන්වන්න හදන්නේ නැති නික්ලේශී තැනට හිත දාගෙන ඉන්නේ. බලනකොට ওই කෙලෙස් නික්ලේශ 150 50 තමයි හැමදම. ලෝකේ කාදාකත් එක වෙනසලට අපේ දින කුප්ප ගතියට අර කෙලෙස් පැත්ත අවුස් අවුස් ඉන්නවා. කවදා හෝ ඒක තියෙද්දි මේ නික්ලිෂි පැත්තට යන්න ගත්තොත් නිතරංග ජය. ඒ නිසා මේ වගේ දේවල් අර රාස දනවන විදිහට සංස්කෘත භාෂාවෙන් පෙන්ලා දීලා තියෙනවා. අපි ලොකු සංජය අතින් හරි දක්ෂයි යවුවා මේ අහුලලා අහුලලා දාලා තියෙනවා. ඒක නිසා අපි පෙන්වන්න හදන දෙයට ඔව් ඔව් ඔව් කියලා නිකන් ඔළුව වන්නලා දඟල අනිත් පැත්තට යන එකයි තියෙන්නේ. මමට සිග්නල් දාලා දකුණට කැපුවා ගියා. ඔය හිතකොට ওই බඩේ ගැක්කුම් ඉතේ ගැක්කුම් පහකට ගණන් ගන්න දෙන්නේ. මේ අඬන බබාලා. ඕගොල්ලොත් එක්ක හුරතල් වෙන්න යන්න එපා. බබාට නිකන් සූප්පක් දීලා නැත්තම් කටේ රිදි පාංගඩයක් කොබලා යන්නේ ඒකයි තියෙන්නේ. සූප්පක් දෙන කියන්නේ පාට රිදි පාංගඩයක් කොබනවා එකක් තමයි. නලවන්න බෑ. අද ඉන්න ජනතාව ඒකටම පෝර දාගෙන ඒකම කෑ ගහගෙන බටේ ඉන කටියත් ඒකටම අඬව ගන්න නටන්න ගියාම බොරුත් ඒකට වෙ නටන්නේ. ඒ විලාවේ තියෙන විවේකේ බලන්න. විස්රාමයේ බලන්න. හුදකලාව බලන්න. ඒකට කරු ඕන තරම් තියෙනවා. බලන්න දන්නවනම්. බලන්න ලැබේවා කියලා මෙතනින් සාකච්ඡා නිම කරන නැත්නම් පොඩි මෑන් හරි වෙහෙසයි. ප්‍රශ්න 20ක් කියවනා කියවන දෙල්ලපන් නෙවෙයි. ඒතර අපි විනාඩි 40 35ක් තියෙනවා සක්මන් භාවනාව සඳහා. අපි නැවත තුනට රැස් වෙනවා. මේ සාමික පරියන්ක භාවනාව සඳහා ඒ ප්‍රකාශයත් එක්කම අපේ ප්‍රශ්න විචාරත් වැඩ පිළිලි නිමාසට ආන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.